මහානාධිපති අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු සාමින් වහන්සේ වගේම පිම්බිමේ වැඩ ඉන්න ගෞරවනීය මණ්ඩලගිරියේ ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසර සද්ධාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි සතිපතා කරගෙන එනු ලබන සමත විපස්සනා භාවනා මාර්ගය පිළිබඳ කෙරෙන සදහම් කතිකාවේ අදත් දහම් කාරණා කීපයක් කතා කරන්නට තමයි අපි හැම දෙනාම මේ tempත් උනේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිවන් මඟ යනකොට අපට දැනගෙන ඉන්න ඕනේ වැදගත් වෙන කරුණු තමයි අපි මේ වැඩසටහන තුළ සාකච්ඡා කරන්නේ අපි ගිය වැඩසටහන තුළ දැනගත්තා කර්මස්ථාන වර්ග දෙකක් තියෙනවා එකක් සම්බත්තක කර්මස්ථාන අනික පාරිහාරීය කර්මස්ථාන කියලා මේ දෙවදාරුන් වූ කමඨහන් යම් කිසි යෝගාවචරයෙකුට ගන්න වෙන්නේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකකින් එතකොට මේ කමඨහන් ගැනීමට සුදුසු කල්‍යාණ මිත්‍රයන් වහන්සේ සතුව තියෙන ගුණ ඒ වගේම මේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කොයි වගේද කියන කාරණාව තමයි අද අපි කතා කරන්නේ කල්‍යාණ මිත්‍රයෝ ගත්තාම කල්යාණ මිත්‍රයෝ ගොඩක් ඉන්නවා. ගිහි කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. දැන් මේ කියන පියෝච කරුභාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්භීරංච කතං කତ୍වා නොචත්තානේ නියෝජේති කියන මේ ಗುಣ තියෙන ගිහි කල්යාණ මිත්‍රයෝ අපිට හොයන්න හම් වෙන්නේ එතකොට මේ ಗುಣ තියෙන කෙනා කල්යාණ මිත්‍රයා වුණොත් අනිත් ඔක්කොම පාප මිත්‍ර වෙනවා. නේද? ඒ නිසා එහෙම නැහැ. මිත්‍රයෝ ගත්තාම එක එක දෙයට එක එක විදිහේ මිත්‍රයෝ අපට ඉන්නවා. අපට මෙලව යහපතට උපකාර කරන මිත්‍රයෝ ඉන්නවා. පරලව යහපතට උපකාර කරන මිත්‍රයෝ ඉන්නවා. ඒ වගේම නිවන් මාර්ගට උපකාර කරන මිත්‍රයෝ ඉන්නවා. අන්න ඔය මිත්‍රයෝ වර්ග තුනම අපට අපේ ජීවිත ගමනේදී ඇසුරු කරන්නට අවශ්‍යයි. දැන් ව්‍යාපාරයකට උපදෙස් ගන්න වුණොත් දැන් මේ කමටහන් දෙන කල්යාණ මිත්‍රයෙක් හම් වෙලා කරගන්න බෑනේ. ඒකට ඔබේ යහපත පතන, ඔබේ දියුණුව පතන, ඔබ දියුණු වෙනවට කැමති ඒ ව්‍යාපාර පිළිබඳ දන්න කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා ඔහුගෙන් ඒක අහගන්න ඕනේ. හැබැයි මේ ව්‍යාපාරය ගැන අහගන්න කල්යාණ මිත්‍රයා ගාවත් ಗುಣ තියෙන්න එපා. ඔබේ දියුණුව කැමති නැති කෙනෙකුෙන් උපදෙස් ගත්තොත් මොකද වෙන්නේ? එහෙමනොත් අපට වරදිනවා. එනිසා අපේ ව්‍යාපාරයකට රස්සාවකට ආර්ථික දියුණුවකට උපදෙස් ගන්න ඕනේ අපට හිත වැඩ කැමැති කල්යාණ මිත්‍රයෙකුගේ. මිතුරන්ගේ නෙවෙයි කල්යාණ මිතුරෙකුගේ. ඒ වගේම පෞල් ජීවිතයේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඒකට උපදෙස් ගන්න ඕනේ. ඔයාලා සතුටෙන් සමගියෙන් සමාදානයෙන් ඉන්නවා දකින්න බැරි කෙනෙකුගෙන්ද? දැන් ඔයාලගේ ඉන්න හැම මිත්‍රයෝම හැම සහෝදරයෝම හැම මව්පියෝම ඔයාලා සතුටෙන් ඉන්නවාට එහෙම කැමති නැහැ. එනිසා මේ පෞල් ජීවිතයේ සම්බන්ධ උපදේශක් ගන්න යනකොටත් එතන බලන්න ඕනේ ඔයාලගේ සතුට, ඔයාලගේ සමගිය ඒකට කැමති කෙනෙක්ද මේ මිත්‍රයා කියන එක. එහෙම නැති වුණොත් මව්පියෙකුගෙන්වත් උපදේශක් ගන්න හොඳ නැහැ. සමහර නැන්දම්මලා ඊලිලට කැමති නැහැ. සමහර මාමණ්ඩිලා මස්සිනලට කැමති නැහැ. එතකොට එවැනි නැන්දම්මෙකුගෙන් එවැනි මාමණ්ඩිකගෙන් පෞල් ජීවිතයට උපදෙසක් ගත්තොත් ඒ පෞල් ජීවිතේ විනාශ වෙලා යනවා. නිසා එවැනි මව්පියන්ගෙන්වත් උපදෙසක් ගන්න හොඳ නැවලක් ඒ අය ඒකට කල්යාණ මිත්‍රයෝ නෙවෙයි. මොකද ඔයාලගේ සතුට සමගිය යේලිගේ සතුට සමගිය නැන්දම්මා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒකට කැමති නැහැ. නිසා එවැනි අයගෙන් අපි උපදෙස් ගන්න නැහැ. ඉතින් මේ විදිහට අපට ගිහි ජීවිතයේ මුණ ගැහෙන කල්යාණ මිත්‍රයෝ ගෙන් අපට ඒ ඒ දේට අපේ සාර්ථකත්වයට අපේ දියුණුවට කැමති කෙනෙක් තමයි අපි ඒකට තෝරගන්නේ. සාමාන්‍යයෙන් විනෝද වෙන්න පාටියක් වයිකක්කට අපි තෝරගන්න පිරිසකුත් ඉන්නවනේ. දැන් යාළුවෝ කියලා ඉන්න හැමෝමත් ඕකට ගන්න නැහැනේ. කන බොන මිනිස්සු කන බොන මිනිස්සුන්ට විතරයි ඒකට තෝරගන්නේ. සමහරට ඒවට අකමැති අයව ඒවට තෝරගන්නේ නැහැ. මොකද ඒ කට්ටියත් එක්ක මේ වැඩේ කරන්න බැරි හින්දා. ඉතින් මේ විදිහට මම කියන්නේ නරක දෙයක් වේවා හොඳ දෙයක් වේවා ඕනම දෙයකට ඒ දේ හොඳින් සාර්ථක කරගන්න නම් අපට ඒ දේ සාර්ථක වෙනවට හදවතින්ම කැමැති මිතුරෙක්ව හොයාගන්න ඕන. අන්‍යයාට කියනවා කල්යාණ මිත්‍රයා කියලා. එතකොට පරලොවට වැඩ පිණිස අපි කල්යාණ මිත්‍රයෙක් තෝරගන්නවා නම් ඒ පරලොවට වැඩ පිණිස තෝරගන්න කල්යාණ මිත්‍රයා ඒ වගේම අපි සුගතියේ යනවට කැමති කෙනෙක් වෙන්න ඕනේ. හැමෝම අපි පින් කරනවට, අපි කුසල් පුරනවට කැමති නැහැ. එතකොට එවැනි අයගේ ඇසුරෙන් එවැනි අයව උපදෙස් ගැනීමට තෝරා ගැනීමෙන් අපේ අපි පිනෙන් පිරිනේනවා. අපි කුසලයෙන් පිරිනේනවා. අපි සීලයෙන් පිරිනේනවා. සමාධියෙන් පිරිනේනවා. වැඩි යමක් තබා ඉන්න සමාධියෙන් ඉන්න සීලයෙන් පවා අපි පිරිනේනවා. දැන් ඔයාලා ගෙදරට දානයක් දෙන්න හිතිලා ඔය දාණයට උපදේශ ගන්න සුදුසු අය ඉන්නවනේ ගමේ. මේ සමහර මිනිස්සු ඉන්නවා දානෙම සවුතු කරනවා. උපදේශ දෙන්න ඇවිල්ලා. එහෙම තියෙනවා. ඒ නිසා මේ යම් කිසි වැඩක් කරනකොට ඒකට උපදෙස් ගන්න සුදුසු අය ඉන්නවා. අන්නේ සුදුසු කෙනෙකුගෙන් තමයි අපි උපදෙස් ගන්න ඕනේ. දැන් එතකොට මෙලව ව්‍යාපාරයකට, පෞල් ජීවිතයකට, රස්සාවකට, බේතක්කේතකට, ලෙඩ රෝගයකට ප්‍රතිකාරයකට මෙලව යහපතට, පරලොව යහපතට උපදෙස් ගන්න කල්යාණ මිත්‍රයා පිළිබඳවත් එපමණ සැලකිලිමත් වෙනවා නම් එතකොට අපි අපේ සංසාර භව ගමනින්ම ඈතරවන්නට අපි උපදෙස් ගන්න කල්‍යාණ මිත්‍රයන් වහන්සේ තෝරගන්නකොටත් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒකට තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ කල්‍යාණ මිත්‍රයන්ගේ ගුණ දේශනා කරලා තියෙන්නේ. දැන් අපට හිත කැමති වුණත් අපට වැඩ කැමති වුණත් අපේ දියුණුව ප්‍රාර්ථනා කළත් ඒ කියන දේ පිළිබඳව දක්ෂතාවයක් නැත්තම් ඒ පිළිබඳ දැනුමක් නැත්තම් එවැනි කෙනෙකුගෙන් උපදෙස් ගත්තා කියලත් අපට සාර්ථක වෙන්න බෑ. දැන් අපේ සමහරට මව්පියෝ අපි දියුණු වෙනවට කැමති. හැබැයි අපි කරන්න යන ලොකු ව්‍යාපාරයක්. ඒකට අම්මගේ තාත්තගේ උපදෙස් හරියන්නේ නැහැ. මොකද මේ දෙන්න ඒක ගැන දන්නේ නැහැ. එතකොට දන්න තැනකින් අපට උපදෙස් හොයාගන්න සිද්ධ වෙනවා. එතකොට මේ කල්යාණ මිත්‍රයා කියන කෙනා අපට හිත වැඩ කැමති වෙන්නත් ඕනේ. ඔය කියන ශිල්පයේ අපි උපදෙස් ගන්න යමකටද ඒක තුල දක්ෂයෙක් වෙන්නත් ඕනේ. ඉතින් අන්න ඔය කාරණා දෙකම සම්පූර්ණව තමයි අපේ වැඩේ සාර්ථක වෙන්නේ. භාවනාවට කමටහනක් ගන්න යනකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ಗುಣ ටික දේශනා කළේ මේ ප්‍රියෝචකරු භාවනීයෝ ආදී වශයෙන් තියෙන ಗುಣ ටික හැම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ගාවම තියෙනවා. හැබැයි කෙනා කෙනාට ඒ ಗುಣ ටික දැනෙන විදිහ වෙනස්. කෙනෙක් එක ස්වාමීන් වහන්සේ නමකට මේ ಗುಣ ටික හදවතට දැනෙලා කමට අනක් ගන්න විශ්වාස වෙනවා. ඒ ස්වාමීන් වහන්සේට එහෙම හැමෝම විශ්වාස වෙන්නේ නැහැ. එතකොට තව ස්වාමීන් වහන්සේ නමක් තව කෙනෙකුට විශ්වාස වෙනවා. ඒ නිසා මේ ಗುಣ ටික ස්වාමින් වහන්සේ නැත්තම් කල්යාණ මිත්‍රයා ගාව තියෙන්න ඕන කියන ಗುಣ ටිකක් නෙවෙයි මේ පෙන්වන්නේ. මේ ಗುಣ ටික කොහොමත් කල්යාණ මිත්‍රයෙක් නම් තියෙනවා උන්වහන්සේලා. හැබැයි මේ ಗುಣ ටික බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ಗುಣ ටික යෝගාවචරය දකින්න ඕනේ උන්වහන්සේ තුලේ. අන්න එහෙම වුණොත් තමයි උන්වහන්සේගෙන් ගන්න කමඨහන සාර්ථක වෙන්නේ. ඒ කමඨහන පිළිබඳ විශ්වාසය ඇති වෙලා සාර්ථක වෙන්නේ. ඒකටයි මේ ಗುಣ ටික දැනගන්නේ. නැත්නම් යෝගාවචරයන්ට මේ ಗುಣ දැනගත්තා කියලා වැඩක් නැහැ. මේ ಗುಣ ඇති කර ගැනීම සඳහා නම් මේ ಗುಣ ටික මේවා කරන්නේ. ඒතකොට ඒක දැනගන්න ඕනේ කල්යාණ මිත්‍රයෝ. හැබැයි අපේ පින්වත්නි මේ ಗುಣ ටික ඔබට බුදුරජාණන් වහන්සේ මේ යෝගාවචරයේකට මේ ಗುಣ ටික දැනගන්න කියන්නේ තමන්ගේ හදවතට ඒ විශ්වාසය ඇති වෙන්න ඕනේ හින්දා. කියන්න බලන්න ඔය ගාථාව හටපාඩමි. හටපාඩම් නේද ගාථාව? ප්‍රියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්බීරංච කතං කତ୍වා නොචත්තානේ නියෝජේ ආපහු කියන්න බලන්න ඔතන ಗುಣ කීපයක් දේශනා කළා එතකොට අන්නේ ಗುಣ ටික අපි දැනගමු. යමෙක් සීල සම්පත්තියෙන් ස්වකීය ආශ්‍රිතයන්ට ප්‍රිය වෙනවද? ඒ කියලා කියන්නේ සීල සම්පත්තිය කරන කොටගෙන ප්‍රිය වෙන්න ඕනේ. මේ රූපේ ලස්සන හින්දා, සුදු පාට හින්දා, ලස්සන හින්දා, තරුණ හින්දා එහෙම නෙවෙයි. උන්වහන්සේ කොච්චර කැත වුණත් කොච්චර වයස වුණත් කොච්චර ලෙඩ රෝගාදීකින් පෙළුණත් මේ දර්ශනීය ලස්සන බවක් ප්‍රිය බවක් නෙවෙයි මෙතන මේ කියන්නේ. මොකෙන්ද එහෙනම් ප්‍රිය වෙන්න ඕනේ? සීල ගුණයෙන් උන්වහන්සේව ප්‍රිය වෙන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ මෙන්න මේ මේ කියන සීල ගුණයෙන් සමන්වාගතයි. එනිසා මේ සීලයට ප්‍රියමනාප බවක් ඇති වෙන්න ඕනේ. දැන් සමහර අය කටහඬට ප්‍රියමනාප වෙනවා. සමහර අය රූපයට ප්‍රියමනාප වෙනවා. සමහර අය උන්වහන්සේ ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්ම කාරණාවලට ප්‍රියමනාප වෙනවා. සමහර සාංශලාගේ දේශනා විලාසයට ප්‍රියමනාප වෙනවා. සමහර ස්වාමීන් වහන්සේලාගේ උදාහරණ උපහැරණ වලට මිනිස්සු ප්‍රිය වෙනවා. සමහර ස්වාමීන් වහන්සේලාගේ ඒ අවවාද අනුශාසනාවලට සමහර අය ප්‍රිය වෙනවා. බලන්නකො එක එක ස්වාමීන් වහන්සේට මිනිස්සු ප්‍රිය වෙලා තියෙන එක එක විදියට. සමහර අය කවිබණ වලට ආස මිනිස්සු කවිබණ කියන සංසලයට කැමතියි. සමහර අය රට ජාතිය ආගම වුවට ආලය දැඩිව තියෙන අය රට ජාතිය ආගම පිළිබඳව දේශනා කරන ඒවාට උපදෙස් දෙන ඒ සම්බන්ධව නිතර බණ කියන ස්වාමීන් වහන්සේලාව ප්‍රියයි මනාපයි වැඩිපුර අහන්නේ බණ. සමහර මිනිස්සු භාවනාව ගැන කරුණු කියන විදර්ශනාව ගැන කරුණු කියන ඒ ස්වාමීන් වහන්සේලාගේ බණට ප්‍රියයි. දැන් මෙහෙම එක එක ස්වාමීන් වහන්සේලා ඔය මිනිස්සු ඇසු කර ඇසුරු කරන්නේ සීලාදි ගුණයෙන්ම නෙවෙයි ප්‍රිය වෙලා. තේරුණාද? අපේ ස්වාමීන් වහන්සේට ඔය කොළඹ ලොකු බැංකුවකින් බරට ආරාධනාවට ආරාධනා කරන්න ආවා. ඉතින් ආරාධනා කරන්න ආපු වෙලාවේ ඉස්සර වෙලාවේ මහත්තයා ඇවිල්ලා බරට ආරාධනා කරලා ඉතින් ස්වාමීන් වහන්සේත් බණට වැඩියා. වැඩලා එන ගමන් මේ මිනිස්සයා කියනවලු ස්වාමීන් වහන්සේ මේ මම බණට ආරාධනා කරලා ගියාට පස්සේ ආපහු බැංකුවට ගියාට පස්සේ බැංකුවේ හිටපු නෝනලා ටික ඇහුවලු ඒ ස්වාමීන් වහන්සේ ලස්සනයිද කියලා. දැන් මේ බණට ආරාධනා කරලා ආවට පස්සේ ඇහුවලු මේ ඒ ස්වාමීන් වහන්සේ ලස්සනයිද කියලා. ඉතින් මහත්තයා කියනවා බලන්න ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ බණ හොඳයිද? අපිට හොඳ දහම් කරුණක් දැනගන්න ලැබෙයිද? හොඳ සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්ද කියලා නෙවෙයිලු ඇහුවේ. ඉතින් මම මේ කාරණේ මේ කිව්වේ ඒ එක එක කෙනා කල්‍යාණ මිත්‍රයන්ට එක එක විදිහට තමයි ප්‍රියමනාප වෙන්නේ. හැබැයි ඔබ සසරින් එතරවන්නට කමටහනක් ගන්න යනවා නම් උන්වහන්සේව ප්‍රිය වෙන්න ඕනේ උන්වහන්සේගේ සීල සම්පත්තියට. උන්වහන්සේගේ සීල සම්පත්තිය කරණ කොටගෙන තමයි ප්‍රියමනාප වෙන්න ඕනේ. වෙන කිසිවකින් නෙවෙයි. පාසාන චත්‍රයක් මෙන් ගරු වෙන්න ඕනේ. ඒ කියන්නේ උන්වහන්සේට ආදර ගෞරව දක්වන්න පුළුවන් බවක් මනසේ ඇති වෙන්න ඕනේ. දැන් සමහර සිල්වත් ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. හැබැයි ආදර ගෞරව දක්වන්න ඇසුරු කරන්නේ කොහොම ප්‍රියමනාප නැහැ. ඒකේ ස්වාමීන් වහන්සේගේ සීලාජ සම්පත්තියෙන් අතිවිශිෂ්ටයි. හැබැයි උන්වහන්සේට ඉක්මනට ටිකක් කේන්ති යනවා. සමාහට ඇසුරු කරන අයගේ හිත් ත්‍රිදෙන වචන කියනවා. එතකොට උන්වහන්සේ සීලයෙන් කොච්චර ප්‍රිය වුණත් මිනිස්සු උන්වහන්සේට ආදරෙන් ගෞරවයෙන් උන්වහන්සේට ගරු බුහුමන් කරන්න ඇසුරු කරන්න ඒ තරම් කැමති නැහැ. එහෙම ඉන්නවනේ. එනිසා මේ සීලයෙන් ප්‍රියමනාපුණා කියලා විතරකුත් මදි. උන්වහන්සේට ගරු බුහුමන් කරන්න ආදරෙන් ඇසුරු කරන්න උන්වහන්සේගේ අවවාද අනුශාසනා අහන්න ඒකට සිත නැමෙන ඒ වාගේ උතුමෙක් වෙන්න ඕනේ. මේ කල්යාණ මිත්‍රයා කියන කෙනා. දැන් කෙනෙකුට කල්යාණ මිත්‍රයන් වහන්සේ කොච්චර සිල්වත් වුණත් උන්වහන්සේට තමන්ගේ ජීවිතේ පූජා කරන්න බැරි නම් උන්වහන්සේ යම් කිසි දෙයක් කිව්වොත් ඒක ඒ විදිහට කරන්න බැරි නම් ඉතින් එවැනි ගෞරවයක් නැති කෙනෙකුගෙන් ගන්න කමටහනක් අපට නිවන් දකින්න උපකාර වෙන්නේ ඒ නිසා මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කියන කෙනාට හදවතින්ම ගරු කරන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. ඊළඟට ಗುಣ වශයෙන් සම්භාවනාකට යුතු වෙන්නත් ඕනේ. දැන් සීල් ගුණයෙන් ප්‍රිය වුණා කියලා හරි හොඳට වඳින්න පුදන්න ගෞරවාදර දක්වන්න පුළුවන් වුණා කියලාත් බෑ. උන්වහන්සේගේ సంతාණය තුල ශ්‍රුත ගුණ, ත්‍යාග ගුණ, එවැගේම භාවනාමය ගුණ උන්වහන්සේගේ సంతානිය තුල තියෙනවා කියලා ඒවා පිළිගන්න එවැගේම ඒවා ඇසුරු කරන්න ඒවා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න කැමැත්තක් ඇති වෙන්නත් ඕනේ ආශ්‍රිතයන්ට අවවාද අනුශාසනා කියලා දෙන්නත් ඕනේ සමහර සාංශලා ගොඩාක් සිල්වත් හොඳට වන්දනමාන උපස්ථාන කරන්නත් පුළුවන් ඒ වගේම ಗುಣ වශයෙන් ගත්තොත් උන්වහන්සේගේ ගුණත් මෛත්‍රී ගුණ, කරුණා ගුණ, ඊළඟට උන්වහන්සේගේ බහුසෘත බව, ඇසූ පිරූතෙන් ඇති බව, භාවනා සම්බන්ධ ඇති හසල දැනුම මේ හැමදේම උන්වහන්සේ ගාව තිබ්බත් උන්වහන්සේ පාඩුවේ ඉන්න චරිතයක්. එහෙම කාටවත් අවවාද කරන්න, අනුශාසනා කරන්න යන්නේ නැහැ මින්ම ස්වාමීන් වහන්සේලා. කවුරු මොනවා හරි කරනවා දැක්කත් උන්වහන්සේ උන්වහන්සේගේ පාඩුවේ ඉන්න ඔය අවවාද කරලා ප්‍රශ්න ඇති කරගන්න යන්නේ නැහැ. උන්වහන්සේ උන්වහන්සේගේ පාඩුවේ ಗುಣ පුරාගෙන ඉන්නවා. එතකොට එවැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකුත් අපට නිවන් මාර්ගට උපදෙස් ගන්න හරියන්නේ නැහැ. ඇයි අපේ ලොකු කුඩා වරද දැක්කහම ඒකට තරවටු කරලා අපට අවවාද අනුශාසනා කරන්නේ නැත්නම් ඒ උතුමන් වහන්සේ නමකගේ ඇසුරේදී අපිට නිවැරදි වෙන්න පුළුවන් කමක් නැහැ. يعني නිවන් මාර්ග යන්න බෑ. අපි මොන වරද කළත් අපි එක්ක හිත රිදෙයි කියලා හරි අපට ඒ වරද පෙන්වන්නේ නැහැ. අපට සැර කරලා තරවටු කරලා අපිව නිවැරදි කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේ කොච්චර සිල්වත් වුණත් කොච්චර ගුණ සම්පන්නිය තිබ්බත් කොච්චර දැනුමක් තිබ්බත් එවැනි කල්යාණ මිත්‍රයෙකුත් මේ නිවන් ගමනට අපට උපදෙස් ගන්න හරියන්නේ නැහැ. තේරුණාද? දැන් බලන්නකො මේ බුදුරජාණන් වහන්සේ මේ ಗುಣ පෙන්වන්නේ නිකමට නෙවෙයි. තේරෙනවද කොච්චර වැදගත්ද කියලා? ඒ වගේම තමයි චෝදනා වශයෙන් විශාල ප්‍රශ්නයක් ඉවසන සුළු වෙන්නත් ඕනේ. දැන් ඔය මුණ ගැහෙන යෝගාවචරයෝ හැමෝම මේ සම හැමෝම ප්‍රශ්න ස්වරූපේම ප්‍රශ්න විචාරනවා නෙවෙයි. සමහර අය ඇසුරු කරන ගුරුවරයාගේ අඩුපාඩු හොයන චරිතය ඉන්නවා. වැරදි හොයන චරිතය ඉන්නවා. ඒ වගේ චරිත ඉන්නකොට ඒ අය මේ සමහර වෙලාවට ප්‍රශ්නයක් අහන්නේ චෝදනා ස්වරූපයෙන්මයි. අපි කියමු මම ගුරුවරයා කියනවා මොකක් හරි දෙයක් මෙන්න මේ විදිහට කරන්න එපා කියලා. අපි කියමුකෝ මං අපි දැන් මම අපේ පින්වතුන්ට කියන එකක් ගැන හිතන්නම්. මං කියන ඔන්න යෝගාවචරයක් වුණාම ආහාර ටික ගන්නකොට මෙහෙම හොඳට සීනුවන උපදවලා ඇස් දෙක පියාගෙන කටහපල ගිලලා ඊට පස්සේ ආපහු ඇස් දෙක ඇරලා මම අර උපදේශ ටිකක් දෙන්නේ. ඉතින් දැන් මේ උපදේශ ටික දුන්නාම දැන් බලාගෙන ඉන්නවා මන් දානේ වලදන්නේ කොහොමද කියලා. ඕක බලාගෙන ඉඳලා දැන් ඔය කියන දේ මම අතින් සිදු නොවුනහම ඔන්න ඇවිල්ලා අහනවා මේ සාසාර මේ සාසේ වළඳනකොට අර මේ කරේ නැත්තේ මොකද? ඒ කියන්නේ එහෙම අවශ්‍යම නැද්ද? අපිටත් එහෙම සාසේ වළඳන විදිහට වැළඳුවාට කමක් නැද්ද? අර දැන් මං දුන්න උපදේශයට අනිත් පැත්තට චෝදනා ස්වරූපයෙන් මෙහෙම කතාවක් කියන යෝගාචරය එහෙම ගුරුවරයා අසුර කරගෙන බණ භාවනා කරනකොට හැමෝම එක වාගේ නෙවෙයි. එක එක්කෙනා එක එක චරිතනේ. හයි ස්කෝල් එක ගත්තත්, ওই වැඩ පොලක ගත්තත් එක එක්කෙනා එක එක චරිතයි. ඒක එතකොට නායකයා මේ හැම චරිතයකම හඳුනගෙන ඒ චරිතයට සුදුසු විදිහට කටයුතු කරන්න දක්ෂයෙක් වෙන්නත් එපා. නේද? ඒ ආන්නේ වාගේ මේ කල්යාණ මිත්‍ර උතුමා අපි කමටහන් ගන්න කල්යාණ මිත්‍ර උතුමා Tamange මොන තරම් අඩුපහඩු අඩලුහුඩුකම් හොයාගෙන චෝදනා ස්වරූපයෙන් කරුණු ඉදිරිපත් කෙරුවත් ඒවා ඉවසලා මෛත්‍රියෙන් කරුණාවෙන් අවවාද අනුශාසනා කරලා නිවැරදි කරන කෙනෙක් වෙන්න ඕනේ. කේන්ති ගිහිල්ලා තරහ ගිහිල්ලා එහෙම බණින සැර කරන තරහ වෙන කෙනෙක් වුණොත් නිවන් ගමනේ දුර යන්න බැරි වෙනවා. ඒ නිසා මෙන්න මේ ගුණත් ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ ගාව තියෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේගෙත් අඩුපහඩු පෙන්වන්න ගියපයි හිටියෙන්නේ. එතකොට අනිත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ අනුපහඩු දකින්නවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒ වැනි දෙයක් තමන්ගෙන් කමඨහන් අරගෙන භාවනා කරන අතමැසියෝ යෝගාවචරයෝ ඉදිරිපත් කළත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ බොහොම මෛත්‍රී කරුණා උපදවලා මේ ප්‍රශ්න විසඳලා ඔහුව හැම වෙලාවෙම නිවන් මාගේ තියන්න ඕනේ. ඊළඟට සත්‍ය පත්‍ය සමුප්පන්න ධර්ම ආදී මේ පරම ගම්බීර ධර්ම කතා කියලා දෙන කෙනෙක් වෙන්න ඕනේ. හැමදාම දැන් කොච්චර සිල්වත් වුණත්, කොච්චර ගුණවත් වුණත්, කොච්චර අවවාද අනුශාසනා කළත්, ඒ වගේම කොච්චර මෛත්‍රී කරුණා ඇතුව ඇවිල්ලා බැන්නත්, ගැහුවත්, චෝදනා කළත් ඒවා මෛත්‍රියෙන් කරුණාවෙන් ඉවසන කෙනෙක් වුණත්, උන්වහන්සේ ඉතින් හැමදාම හිත සතුට වෙන විදිහේ ජාතක කතාවක්, චරිත කතාවක්, ඔය සීලය ගැන පොඩි කතාවක්, දානය ගැන පොඩි කතාවක් නම් කියලා දෙන්නේ. එවැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක ගිනොත් අපට නිවන් ගමනට උපකාර ගන්න බෑ. උන්වහන්සේ පරම ගම්බීර වූ ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය ගැන චතුරාර්ය සත්‍ය ගැන ස්කන්ධ ධර්ම ගැන ආයතන ධර්ම ගැන ධාතු ධර්ම ගැන මෙවුවා පිළිබඳ ගැඹුරු දහම් කතා කියලා දෙන කෙනෙක් වෙන්න ඕනේ සුදුසු වෙලාවේ සුදුසු පරිදි. අන්න එවැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි ඔය සියලුම ගුණයන්ගෙන් සමන්වාගත වෙන උතුමන් වහන්සේ ගාව තමන්ගේ යටතේ බණ භාවනා කරන උපදෙස් ගන්න පිරිස අස්ථානීයහි නොයදවා ස්ථානීයහි යොදවන කෙනෙක් වෙන්න ඕනේ. අස්ථානීය යොදවා යොදවන්නේ නැතුව ස්ථානීය යොදවනවා කියලා කියන්නේ මොකක් කියලාද හිතන්නේ? ඒ කියන්නේ දැන් යෝගාවචරයේ කමටහන් ගන්න ඉන්නේ නිවන් දකින්න. හැමෝම එහෙම වෙනවද? නෑ. සමහර අයට ඕනේ ධ්‍යාන උපදව ගන්න. සමහර අයට ඕනේ අහසින් යන්න. ඒ වගේ එක එක අරමුණු වලට එනවා යෝගාවචරයෝ මේ ගුරුවරු මුණ ගැහෙන්න. සමහර අයට ඕනේ භාවනාව ඉගෙන ගන්න. එතකොට මේ යෝගාවචරය ඉන්නේ යම් අරමුණකින්ද ඒක යහපත් අරමුණක ඉන්නේ ගුරුවරයෙක් මුණ ගැහෙන්න ඉන්නේ. එතකොට අරමුණේ උන්වහන්සේ ඒ අයව යොදවන කෙනෙක් වෙන්න ඕනේ. දැන් ධ්‍යාන උපදව ගන්න එන කෙනාට ඔය ධ්‍යාන වලින් ඇති වැඩක් නැහැ කියලා එකපාර මෙයාට ඒවා පිළිබඳ දෙයක් කියලා එයා වෙන මාර්ගයක යොමු කළාට වැඩක් නැහැ. එතකොට එයා ප්‍රියව ඉන්නේ නෑ නේ ගුරුවරයා ඇසුරේ. තේරුණාද? ගුරුවරයා දැනගන්න ඕනේ උපක්‍රමයෙන් ඒ පුද්ගලයාව ස්ථානෙහි යොදවන්න. සමහර වෙලාවට ඔය යෝගාවචරය භාවනා කරන්නේ ඉතින් විශේෂයෙන් ඔය ගිහි යෝගාවචරය වගේම හොඳ දායක කාරකාදීන් ඉන්න පැවිදි යෝගාවචරය භාවනා ඉගෙන ගන්න ආපුවාම ඉතින් ටික වෙලාවක් ටික දුරක් භාවනා කරන තියාලගේ සිස් සතන් හොඳට පැහැදෙනවා ගුරුවරයා ගැන. ඉතින් ඊට පස්සේ මේ ඒ කට්ටියගේ අඩුපාඩු පෙන්නලා ඒ කට්ටිය පොඩ්ඩක් හරි වැරදි මාර්ගයක යනකොට තරවටු කරලා නිවැරදි මාර්ගයට ගන්න පොඩ්ඩක් මැලි වෙනවා. ඇයි ඒ මැලි වෙන හේතුව තමයි සමහර වෙලාවට Tamanට ලැබිලා තියෙන කීර්ති ප්‍රශංසා ටික නැති වෙයි. ඒ අයගේ පැහැදීම නැති වෙයි. මේ ආදී යම් යම් හේතු නිසා සමහර වෙලාවට අර ටිකක් අස්ථානීය ගියත් පොඩ්ඩක් කරබගෙන ඉන්නවා. එහෙම නැතුව බෙල්ලෙන් අල්ලලා අස්ථානෙන් කාණුවෙන් ඉන්න කෙනා බෙල්ලෙන් අල්ලලා ආපහු පාරේ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් එවැනි ගුණයකුත් මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ගාව තියෙන්න ඕනේ. මෙන්න මේ ಗುಣ ටික තියෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් මුණ ගැහුනොත් ඕන්න අපට නිවන් මාර්ගට උපකාර කරගන්න සුදුසුයි. මතකද ಗುಣ ටික? ඔය ගුණවලින් එකක් හරි නැති වුණොත් දන්නවද? මේ නිවන් මගේදී දුරක් යන්න බැරි වෙනවා. මොකද මේ නිවන් මගේ යනකොට අමාර්ගයට වැඩෙන අවස්ථා ගොඩාක් වැඩි. නිතරම වැරදි පාරවල් වලට යන අවස්ථා වැඩි. ඉතින් ඒ නිසා මෙන්න මේ ಗುಣ ටික තියෙන කල්යාණ මිත්‍රයන් වහන්සේනමක් ඇසුරෙහි අපි භාවනා පුරුදු පුහුණු කරනකොට ඔන්න අපට භාවනාව බොහෝ දුරක් ගෙනියන්න පුළුවන්. දැන් ඕක කිව්වයි කියලා දැන් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ගුණ හොය හොයා යන්නත් එපා. හ්ම්? තමන්ගේ හදවතට ඔය ಗುಣ යන්තම් හරි දැනෙනවද කියන එකයි බලන්න ඕනේ. හ්ම්. අන්න අතනනම් කමටහන් දෙනවා ස්වාමීන් වහන්සේ නමක් භාවනා කියලා. හැබැයි උන්වහන්සේ ගාව මෙන්න මේක නෑනේ කියලා එහෙම ගැටෙන්න එපා. මේ ධර්මයේ හැම වෙලාවෙම ඉගෙන ගන්නේ නිවීම පිණිස අතහැරීම පිණිස දැන් ස්වාමීන් වහන්සේ අපි කියමු අපේ පින්වතුන් දන්නවා විකාල භෝජන ශික්ෂාපදේ ඉගෙනගෙන තියෙනවනේ නේ සන්ධ්‍යාවේදී ආහාර පාන ගන්න හොඳ නැහැ කියන විකාල භෝජන ශික්ෂාපදේ එතකොට මේ ශික්ෂාපද ඉගෙනගත්තු අපේ මේ අම්මා කෙනෙකුයි මේ ශික්ෂාපදයේ පිළිබඳ හාන් කවිස්සියක දැනුමක් නැති ඔය ගමක පන්සලක් ඇසුරු කරගෙන යන්තම් ඔය දන් හැන්දක් විතරක් දෙන උපාසකම්ම කෙනෙකුයි දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නා යාළුවෝ කියලා හිතලා මේ දෙන්නා ගියා කියලා හිතන්නකො කොහේ හරි පන්සලකට සේනාසනයකට යන්නේ හැන්දෑවේ. යනකොට දානශාලාවේ ස්වාමීන් වහන්සේ නමක් දන් වළඳනවා. හැන්දෑවේ යනකොට සාංශ නමක් දන් වළඳනවා. මේ ස්වාමීන් වහන්සේ දානේ වළඳනකොට දැන් මේ උපාසක අම්මලා දෙන්නම ගිහිල්ලා වඳිනවා. වැඳලා පස්සේ අර ස්වාමීන් වහන්සේ කියනවා අන්න අර රාක්කේ ඇපල් ගෙඩියක් තියෙනවා මට අතුරු පසට ඇපල් ගෙඩිය කපලා ගෙනත් දෙන්න කියලා. එතකොට අර සිල්පදේ දන්න උපාසක අම්මා දැන් ස්වාමීන් වහන්සේලාට හැන්දෑවට දානවල දන්න හොඳ නැහැ කියලා මේ විකාල භෝජන ශික්ෂාපදයේ කියන මේ විනය ධර්මයේ ඉගෙනගත් උපාසකම්මා දානේ වළඳනවා දකින ඇසිල්ලේම සිතේ අප්‍රසාදයක් හටගන්නවා අප්‍රසාදයක් අට අරගෙන ඊට පස්සේ දැන් ওই ඇපල් ගෙඩිය කපලා දෙන්න කිව්වත් හදිසියෙ කරන්නම දෙයක් නැති වුණොත් කරලා දෙනවා නැත්නම් ඕකට කැමති වෙන්නේ නැහැ සමහර විට එක්ක දුස් කියනවා නැත්නම් හිතෙන්ම ලොකු අප්‍රසාදයක් ගැටීමක් ඇති කරගන්නවා. හැබැයි අර ওই සිල්පදයේ දන්නේ නැති අර උපාසකම්මා මොකවත්ම දන්නේ නැති අර උපාසකම්මා අනේ සාදු සාදු අපේ හාමුදුරුවන්ට මටත් දාන ටිකක් පිළිගන්න ගන්න ලැබුණා කියලා ඒ උපාසකම්මා බොහොම ශ්‍රද්ධාවෙන් අර අපල් ගෙඩිය කපලා අර ස්වාමීන් වහන්සේට පූජා කරලා වන්දනමාන කරලා හොඳ කුසල් සිතක් උපදවා ගන්නවා. එතකොට ලෝතර බුදුරජාණන් වහන්සේගේ නිවැරදිම ධර්මය හරිම ධර්මය ඉගෙන ගත්තු නිසා අර උපාසකම්මා ස්වාමින් වහන්සේ නමක් කෙරෙහි द्वේෂ සහගත සිතුවිල්ලක් උපදවගත්තා. අප්‍රසාදය කියන්නේ द्वේෂ සහගත සිතුවිල්ලක්. එතකොට द्वේෂ සහගත සිතුවිල්ලක් උපදවාගෙන අප්‍රසාදයට ලක් වෙලා සමහරටේ ස්වාමින් වහන්සේට පස්සේ වුණ අරහමුදුර පන්සලේ කනවා දැක්කම හොඳයිද කිය කිය සමහරට දොස් කිය කියත් යනවා. බොහොත් අකුසල් සිද්ධ කරගන්නවා. දැන් එතකොට අර උපාසක අම්මගේ ධර්මයේ දැනීම නේද අකුසල් උපදවන්න හේතු වෙන්නේ. අර උපාසක අම්මගේ ධර්මයේ නොදැනීම නේද එයාට කුසල් උපදවන්න හේතු වෙන්නේ. පැහැදිලිද? එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අර අම්මා අල්ලගෙන හිටියේ ද්වේෂය වැඩෙන පැත්තට මිසක ද්වේෂය නැති වෙන පැත්තට නෙවෙයි. ලෞතර බුදවරු ධර්මයේ දේශනා කරේ ද්වේෂය නැති වෙන පැත්තට, ගැටීම නැති වෙන පැත්තට, නිවෙන පැත්තට. හැබැයි මිනිස්සු අර උපාසකම්ම ධර්මය අල්ලගත්තේ ද්වේෂය වැඩි වෙන පැත්තට. ඒ නිසා එයාගේ දහම් දැනුමම එයා අපායට අරගෙන යනවා. එයාගේ දහම් දැනුම නිසා මෙයා ගැටීම් ඇති කරගන්නවා. ඒ දහම් දැනුම නිසා මෙයා ද්වේෂය සකස් කරගන්නවා. ඒ දහම් දැනුම නිසාම සමහර වෙලාවට එයා අපායට යන තැනට මගක් හදා ගන්නවා. අපායට යන්නම ඕනේ ඒ යම් දහම් දැනුමක් නිසා අපට ලෝකයක් එක්ක ගැටීමක් ඇති වෙනවා ඒ කියන්නේ අපි තථාගත ධර්මය අල්ලගෙන ඉන්නේ සර්පයාගේ කඳ බැඳින් වාගේ අල්ලන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මේ වැරදි ධර්මයේ අල්ලා ගැනීමක් ගැන නෙවෙයි අලගද්දෝම පරිප්ති දේශනා කළේ. බුදු මුවින් වදාළ නිවැරදි පිරිසිදුම ධර්මය මිනිස්සු අල්ලගන්නවා වැරදි තැන්වලින්. ඒ වැරදි තැන්වලින් අල්ලගත්තාම ඒ ධර්ම දැනීමම ඔහුට ද්වේෂය සකස් කරලා දෙනවා. ඔහුට ඇලීම, ගැටීම සකස් කරලා දෙනවා. සමහර වෙලාවට අර සිල්පදේ කඩන ස්වාමීන් ඒක ගැටීමක් ඇති කරගෙන ඒ සිල්පදේ උක්ෘෂ්ටවත් ලෙස ඕනෑවට වැඩි එක්ක රකින්න ස්වාමීන් වහන්සේ ගැන ඇලීමක් ඇති කරගන්නවා. ඇලීමක් ඇති කරගෙන අත්ුක්ඛංශන පරවාරම්භන කියන මෙවැනි කෙලෙස් වලට පැමිණෙනවා. අපෝ අපිවත් ඕක කරන්නේ සීල් සමාදන් වෙච්ච දවසට ඒත් මේ ස්වාමීන් වහන්සේ කරනවා කියලා තමා උසස් කරගෙන අර ස්වාමීන් වහන්සේ පහත් කරන එවැනි ක්ලේශ පවා පහත් පහළ වෙනවා. සාංශලා එකට සංසන්දනය කරනවා. සංසන්දනය කරලා එක සාංශලමකට ඇලෙනවා. එක ස්වාමීන් වහන්සේ නමකට ගැටෙනවා. ඉතින් මෙන්න මේ දහම් දැනුම ඒකාන්තයෙන් ඔහුට අපාය පිණිස තමයි හේතු වෙන්නේ. සසරින් එතරවන්ට නෙවෙයි. ඒ නිසා පින්වත්නි මේ තථාගතයන් වහන්සේගේ ධර්මය හැම වෙලෙම අල්ලගන්න ඕනේ නිවෙන පැත්තට. තේරුණාද? උන්චි බණපදයක් හරි ඉගෙන ගන්න ඕනේ ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන පැත්තටයි. දැන් අර උපාසකම්මට උනේ ඔය ටිකද? නෑනේ. ලෝකයේත් එක්ක තිබ්බ දෝමනස්ය විනෙයන උනාද? නැති උනාද? නැහැ. ඔව් ඒ අම්මට ද්වේෂය හටගත්තා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය අල්ලගත්තේ සසර නිවෙන පැත්තට නෙමෙයි සසර වැඩෙන පැත්තට. නිසා හොඳට මතක තියාගන්න කොච්චර ධර්මයේ ඉගෙන ගත්තත් කමන්නේ ඒ ඉගෙන ගන්න හැම බණ පදයක්ම හදවතේ තියෙන ද්වේෂය හැම වෙලාවෙම නිවෙන්න ඕනේ. මේ ලෝකයක් එක්ක හැම වෙලාවෙම ඇලීම් ගැටීම් දෙක නැති වෙන තැනට ඒ ධර්ම දැනුම ඔබේ සකස් වෙන්න ඕනේ. තේරුණාද? ධර්ම දැනුම පාදක කරගෙන නැතුව වෙන හේතුවක් නිසා ලෝකයක් එක්ක ගැටෙන්න පුළුවන්. සමහර වෙලාවට මහත්යත් එක්ක ගැටෙනවා. දරුවොත් එක්ක ගැටෙනවා. මහත්යා වැඩිපුර සල්ලි ටිකක් වේදන් කළා කියලා ගැටෙනවා. ඒ ගැටෙන්නේ ධම් දැනුම උපයෝගී කරගෙනද? නෑනේ. ඒ ගැටෙන්නේ ඔයාලගේ පෞල් ජීවිතවල යම්කිසි ආර්ථික ආදී ප්‍රශ්නයක් හේතු කරගෙන. එතකොට ඒ ගැටීමට ඖෂධය තියෙනවා මොකද්ද? ධර්මය. හැබැයි ධර්මයම හේතු කරගෙන ගැටීමක් ඇති වුණොත් මොකද කරන්නේ? අතේ කිච්චයි. එයාට බෙහෙත් නැහැ. එයා ආයේ ගලව ගන්න බෑ. අපේ පින්වත්නි ධර්ම ධර්ම කාරණයක් නිසාම ධර්මීය නිසාම ගැටීමක් හටාගත්තොත් එයාට අය බෙහෙත් නැහැ. ඒ නිසා මේ තථාගතයන් වහන්සේගේ ධර්මය ඔබේ ජීවිතේ හැම වෙලාවෙම පැත්තකින් තියාගන්න. ඒ තියාගෙන ඒ ධර්මය භාවිතා කරන්න හැම වෙලාවෙම ඇවුලුණු හිත් නිවන්නට. හැම වෙලාවෙම ඇලුණු හිත් ගලවන්නට. කෙලෙස් වරිත හිත්වල කෙලෙස් නැති කරන්නට තේරුණාද කවදාවත් ඔබේ හදවතවත් තව කෙනෙකුගේ හදවතක්වත් ධර්මීය නිසා අවුලවන්න එපා. ධර්මීය නිසා ද්වේෂය ඇති කරවන්න එපා. ධර්මීය නිසා අප්‍රසාදය ඇති කරවන්න එපා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔබට තථාගත ශාසනය මඟ හැරෙනවා. මම මේ කියපු කාරණේ පැහැදිලි වෙන්නේ නේද? එනිසා ඔය අද වර්තමාන කාලේ ලෞතර බුදුරජාන් වහන්සේගේ දහම නිසා ලොකු පිරිසක් අපාගත වෙනවා. අද වර්තමාන ලෝකයේ දිහා බලපුවාම සමාජ මාධ්‍ය දිහා බලපුවාම ඕන තරම් පේනවා මේ ධර්මය මේ මිනිස්සු නොදැන හිටියා නම් අනේ පූජා කරන එක බත්හැන්නකින් මේ මිනිස්සු ගිහින් සදෙව්‍ය ලෝකවල අප්‍රමාණ සැපතටපත් වෙනවා නේද කියලා දැනෙනවා මේ මිනිස්සු එක බණ පදයක්වත් අහන්න නැතුව හිටියලා. එහෙමනම් අර પરම්පරාවෙන් ආපු නිසා දන් හැන්දක් පන්සලට peeru දානේ හරි පූජා කරලා ඒ පින හරි මැරෙන වෙලාවේ මතක් වෙලා මේ මිනිස්සු ඔක්කොම සුගතිය යනවා. හැබැයි තථාගතයන් වහන්සේගේ ධර්මය ඉගෙනගත්තු හින්දා මේ මිනිස්සු ඔක්කොම තව බුදුවරු 100ක් ලෝකේ පහළ වුණත් බුදුවරුන්ටවත් ගලවන්න බැරි තැනකට අතේ කිච්ච වෙනවා. ධර්මයේ නිසා පවුකම් කරගෙන අපාගත වුණොත් බුදුවරුන්ටද ගලව ගන්න අමාරුයි. ඇයි? බුදුරජාණන් වහන්සේට තියෙන්නේ ධර්මයයි දෙන්නේ. ඒ බෙහෙතින්ම නල් ලෙඩේ හදාගත්තේ ඒ බෙහෙතින් ආයේ ලෙඩේ හොඳ කරන්න බෑ. ඒ නිසා මේ ඔබේ ධර්ම දැනුම හැම වෙලාවෙම නිවන් දකින්නට උපකාර කරගන්න. අටලෝ දහම තුල නොගැටී ඉන්න උපකාර කරගන්න. අප්‍රසාදය ඇති වෙන එකක්, සිත අපහදින එකක්, ගැටෙන එකක් ලෝකයේ තුලින් දැක්කොත් ධර්මය පුරුදු කරපු හිතක් ඒකත් එක ගැටෙන්නේ නැහැ. ධර්මය පුරුදු කරපු හිතක්, තථාගතයන් වහන්සේගේ ධර්මය හරිතැනින් අල්ලගෙන පුරුදු කරපු හිතක් කවදාවත් අර බාහිර ලෝකේ සිද්ධියක් නිසා තමන්ගේ సంతානෙ අකුසල් සිතක් පහළ කරගන්න තරම් මෝඩෙක් වෙන්නේ නැහැ. ඔහු ඒ කාන්තෙන් මේ බුදු සසුනේ ප්‍රඥාවන්තෙක්. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියවේ. නිකන් නෙමෙයි මේ. ගැඹුරු බණ තේරෙන්නේ නැද්ද තේරෙන්නේ නැද්ද කියන කතාවට නෙමෙයි ඒක දේශනා කළේ. තේරුණාද? බුදුරජාණන් වහන්සේගේ සරලම දහම් කාරණයක් වුණත් හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නුවණැත්තෙකුට විතරයි. ඒ නුවණ නැති මෝඩ පිරිස් තමයි ධර්මය අල්ලගෙන ධර්මය නිසාම ඇලීම් ගැටීම් සකස් කරගෙන බොහෝ පව් පුරන්නේ. නිසා මේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකගේ ඒ වගේම මේ ධර්මයේ මේ ಗುಣ මේ දේවල් අපි ඉගෙන ගන්නේ අපේ సంతානය තුල තියෙන කෙලෙස් නිවන්නට නිවන් මාර්ගට උපකාර කරන්න. තේරුණා නේද? එනිසා එක ගුණයක් හරි තියෙන කෙනෙක් දැක්කොත් කල්යාණ මිත්‍රෙක්. මේ කියපු ගුණවල එක ගුණයක් හරි තියෙන. මෙන්න මට ජීවමානවම සරිය ස්වාමින් වහන්සේ මුණ ගැහුණා කියලා හිතන්න ඕනේ. තේරුණාද? සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න ආහුනේය පාහුනේය කියන මේ ගුණවල එක ගුණයක් එක ස්වාමීන් වහන්සේ නමක් තුලින් දැක්කොත් අපි හිතමු දුස්සීලම ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා කිසිම සීලයක් නැහැ හැබැයි උන්වහන්සේගේ තියෙනවා පරෝපකාර ගුණය ඒ කියන්නේ Tamanට පුංචි හරි උපකාරයක් කළොත් ඒ උපකාරයට පෙළෙහි ගුණ සලකන බවක් උන්වහන්සේ ගාව තියෙනවා දැන් මේ කවුද මුණ ගැහුනේ දුස්සීල භික්ෂුවක්ද සරියු ස්වාමීන් වහන්සේ ගුණයක් දහම්බුනේ සරියෝ ස්වාමීන් වහන්සේගේ ගුණයක් හම්බුනේ. එහෙනම් සරියෝ ස්වාමීන් වහන්සේගේ ගුණ කඩක් හම්බුනේ මේ ජීවමාන සරියෝ ස්වාමීන් වහන්සේ හම්බුනේ. හැම වෙලාවෙම සරියෝ ස්වාමීන් වහන්සේගේ තියෙන ඔක්කොම ගුණ විද්‍යාමාන වෙන්නේ නැහැ. උන්වහන්සේ වැඩි හිටියන්න සලසන වෙලාවට අර වැඩි හිටියන්ට ගෞරවාදර දක්වන ගුණේනේ අපි දකින්නේ. ඒක සරියෝ ස්වාමීන් වහන්සේ කියලා හඳුනගන්නේ මේ ගුණේ. ඒ වාගේ අන්නර දුසිල්ම ස්වාමීන් වහන්සේගේ අන්නර ගුණය දැකලා අනේ ජීවමානව මද අපිට සරියු ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා කියලා ඒ ගුණය එතන සිත පහදවනවා. එතකොට අර දුසිල්කම් කියන දේවල් එක ගැටෙන්න යන්නේ නෑ අප්‍රසාදය සකස් කරගන්න යන්නේ නෑ. අතන ගුණයේ සිත පහදවලා Tamanට කුසලයක් සිද්ධ කරගෙන ලෝකෙන් මිදලා එනවා පැත්තකට. තේරුණාද? මේ ලෝකේ ඇලෙන්න මේ ලෝකේ ගැටෙන්න මේ අටලෝ දහමත් එක්ක ඔට්ටු වෙන්න යන්න එපා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කරණ කොටගෙන මම මේක නැවත නැවත මෛත්‍රියෙන් මතක් කළේ අපේ පින්වත්නි මේ භාවනාව දියුණු කරගන්න නම් සමත විපස්සනා භාවනාව දියුණු වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියම තැනින් අල්ලපු సంతානයක් වෙන්න ඕන කවුරු ඔල්ලුවෙන් හිටගෙන කිව්වත් ඔන්න ඔය හරියටම ධර්මය අල්ලගෙන නැත්නම් ඒ කෙනාගේ సంతානේ සමත විපස්සනා වැඩෙන්නේ නැහැ. අර දැනුමක් විතරක් වැඩෙනවා. හොඳට ඉගෙන ගත්තාම හොඳට බණ අහපුවාම හොඳට දහම් කාරණා ඉගෙන ගත්තාම දැනුම් සම්භාරයක් ඇති වෙනවා. හොඳට බුද්ධියක් දැනුමක් ඇති වෙනවා. හැබැයි ಗುಣ ඒ సంతානේ වගා වෙන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි හරියට දැනින්ම අල්ල ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමම්හි ආනන්ද කල්යාණ මිත්තං ආගම්ම ජාති ධම්මා සත්තා ජාතියා පරිමුංජಂತಿ පරිමුච්ඡන්ති යන්න බලන්න ආනන්දය මේ කල්යාණ මිත්‍රෝ මා කරා මිනිස්සු ඇවිල්ලා ජාතිය ස්වභාව කොට ඇති සත්වයෝ ජාතියෙන් අත මිදෙනවා ද්වේෂ ව්‍යාධිය ස්වභාව කොට ඇති සත්වයෝ ජරාව ස්වභාව කොට ඇති සත්වයෝ මරණය ස්වභාව කොට ඇති සත්වයෝ සංසාර ගමන ස්වභාව කොට ඇති සත්වයෝ මා කරා පැමිණ ඒ ජාතියෙන් ජරාවෙන් මරණයෙන් සංසාරයෙන් අත මිදෙනවා කියලා. එහෙමනම් ඵල ඇති ගහක්කට යන පක්ෂි සමූහයා වාගේ බුදුරජාණන් වහන්සේ ගාවට යන අයට ඔය කියන ආනිසංස විපාක ලැබෙනවා. එහෙනම් මේ ලෝකේ ඉන්න පරම කල්යාණ මිත්‍රයා කවුද? බුදුරජාණන් වහන්සේ. ඔන්න ඔය කියන ಗುಣ ටික ලෞතර බුදුරජාණන් වහන්සේගේ තමයි ਸਰව සම්පූර්ණවම පිළිතලා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් තමයි එහෙනම් කර්මස්ථානයක් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගෙන් ගන්න කර්මස්ථානය තමයි මුදුන්පත් වෙන්නේ. හැබැයි උන්වහන්සේ ධර්මාන කාලේ අපිට උන්වහන්සේගෙන් කමටහනක් ගන්න පුළුවන්. ඒකට බුදුරජාණන් වහන්සේ දැන් පිරිනුවම් පාලද නෑ උන්වහන්සේගේ ස්කන්ධ ශරීරයයි පිරෙනවම් පෑවේ. ඉපදී ඉපදී මොහොතක් මොහොතක් ගානේ අනිත්‍ය භාවයටපත් වුණු රූප නාම කියන මේ සංස්කාර ධර්මයන්ගෙන් සැඳුණු ඒ සංස්කාර කය තමයි පිරෙනවම් පෑවේ. ඒ සංස්කාර කයත් සම්පූර්ණ පිරෙනවම් පෑවේ නෑනේ. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ශරීර කොටස් වැඩ ඉන්නවනේ. එතකොට කය සම්පූර්ණව පිරුණුවම් පෑවේ නැහැ. කයෙත් කොටස් තාමත් තියෙනවා. එතකොට උන්වහන්සේගේ චිත්තසංතානය නිරුද්ධ වුණා. හැබැයි මේ චිත්තසංතානයේ තිබ්බෝ ධර්මසංතානයේ, ගුණසංතානය පිරිනවම් පෑවේ නැහැ. ඉපදෙන බිඳෙන සිත්වල විතරයි පිරිනවම් පෑවේ. ඒ සිත්වල විතරයි නිරුද්ධ වුනේ. ඒ සිත්වලේ තිබ්බ අවබෝධය, ඒ සිත්වලේ තිබ්බ ගුණකඳ, ඒ සිත්වලේ තිබ්බ උන්වහන්සේගේ දහම් දැනුම මේ ඔක්කොම තාමත් ලෝකේ ජීවමානයි. ඉතින් මේ ත්‍රිපිටකය කියලා කියන්නේ මේ ඔක්කොම උන්වහන්සේගේ ওই ඉපදින බෙදෙන සිත් ඇලේ තිබ්බු ධර්ම අවබෝධය. එහෙනම් පිරිනොම් පාලා තියෙන්නේ ඉපදෙන විදිමින් පැවතුණු සිතයි. ඒ සිත නෙවුණා. ඒ වගේම උන්වහන්සේගේ රූපකයේ යම් කොටසක් නෙවුණා. රූපකයේ එක කොටසක් තාම තියෙනවා ධාතුන් වහන්සේලා වශයෙන්. සිතේ තිබ්බර සියලු ගුණ ශක්තියින් ටික තාමත් තියෙන. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ වැඩි කොටසක් පිරිණිවියද වැඩි කොටසක් ජීවමානයිද? වැඩි කොටසක් ජීවමානයි. පිරිණිවිය ඊටාම අල්ප කොටසක්. තේරුණාද? ඒ නිසා අද අපේ ශාස්ත්‍රඥ වහන්සේ ධර්මානව නැහැයි කියලා හිතන්න එපා ඒකින්ද. ශාස්ත්‍රඥ වහන්සේ ධර්මානව ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් කමඨහනක් අරගන්න අපට බැරිද පුළුවන්ද? පුළුවන්. කොහොමද කමඨහනක් ගන්නේ? ඉතින් උන්වහන්සේ දේශනා කරපු කමඨහන් ඕනතරම් තියෙන්නේ ත්‍රිපිටකේ. ඒක බුදුරජාණන් වහන්සේගෙන් ගන්න කමඨහන් තමයි. ආය අලුත් ඒවා දෙවියෙක් බ්‍රහ්මෙක් කියපු කමඨහන් නෙවෙයි ඒවා. ඒ ඔක්කොම ලෞතරා බුදුරජාණන් වහන්සේම බුදුමුවින් දුන්නු කමඨහන්. පැහැදිලිනේ? එනිසා මේ ධර්මයේ තියෙන හැම කමඨහනක්ම තථාගතයන් වහන්සේගේ ධර්මාන කාලේ උන්වහන්සේගෙන්ම ගත්තු කමඨහන්. එනිසා ඒ ගැන කිසි සැකයක් ඇති කරගන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවියට පස්සේ මොන මේ කතාවත් හරි වටිනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවියට පස්සේ උන්වහන්සේගේ 80 මහා සව්වන්ගෙන් ගන්න කමඨහන තමයි හොඳට ප්‍රගුණ වෙන්නේ. 80 මහා සව්වත් පිරිනිවියට පස්සේ රහතන් වහන්සේ නමකගෙන් ගන්න කමඨහන සුග්‍රහිත වෙනවා. මනාවගත්තු කමඨහනක් වෙනවා. එතකොට රහතන් වහන්සේලාගෙනුත් යම් යම් කමඨහනක් පිහිටා සිටගෙන ධ්‍යාන උපදවලා රහත් වුණාද ඒ රහතන් වහන්සේගෙන් ගන්න කමඨහන තමයි අනිවාර්යයෙන්ම හොඳට පුරුදු පුහුණු කරන්න පුළුවන් වෙන්නේ මේ කියන්නේ ධර්මයේ ඉගෙන ගත්තේ නැති රහතන් වහන්සේලා ගැන බුදුරජාණන් වහන්සේගෙන් කමඨහනක් ඉගෙනගෙන කැලේට ගිහිලා භාවනා කරලා රහත් වෙච්චි ස්වාමින් වහන්සේලා ගැන චක්කුපාල මහරහතන් වහන්සේ වගේ ඒ උතුමන් වහන්සේලා ගැන මේ කියන්නේ. එතකොට රහතන් වහන්සේලා තමන්ගේ රහත් බව කියනවාද නැද්ද ප්‍රශ්නයක් එනවා. රහතන් වහන්සේලම හොයාගන්න බෑ. රහතන් වහන්සේලා භාවනා කරන භව්‍ය පුද්ගලයෙක් කියලා දැනගත්තොත් තමන් වහන්සේගේ රහත් බව ප්‍රකට කරන අවස්ථා තියෙනවා. ඒ ප්‍රකට කරන්නේ මොකක් වෙනසද? ඒ පුද්ගලයාව සසරින් එතර කරවන්නට උපකාරවනු පිණිසයි. නැතුව මේ මිනිස්සු පහදව ගන්න නෙවෙයි. ඒ පුද්ගලයාගේ සසර භව ගමනෙන් එතර කරවන්නට අවශ්‍ය තැනකදී උන්වහන්සේලා ඒ තමන් වහන්සේලාගේ ගුණය ප්‍රකට කරනවා. ඒකට උදාහරණයක් තමයි ඔය අස්සගුත්ත මහරහතන් වහන්සේ අපට හංගන්න ආපු වික්ෂුන් වහන්සේ නමකට ඒක ටිකක් දිග කතාවක් වික්ෂුන් වහන්සේ නමකට ඒ සැකයක් ඇති වුණාට පස්සේ අහසේ කමට මේ පත්කඩියක් අතොරලා ඒ පත්කඩිය උඩ අහසේ වැඩ ඉඳගෙන කමටහන් දුන්නා. ඒ නිසා උන්වහන්සේට කමටහන ගැන විශ්වාසය ඇති වුණා. ඒක මේ විදිහට මේ කමටහන වඩලා තහත් වෙන්න අවස්ථාව ලැබුණා. අපේ පින්වත්නි ඔය මාර්ගඵලලාභී උතුමන් වහන්සේලාව හොයාගන්න පුළුවන් රහතන් වහන්සේලා මාර්ගඵල නෙවෙයි රහතන් වහන්සේලා. කිව්වේ නැත්තම් හොයාගන්න බෑද? මේව කියන්නම් කොමං. ගීයෝ ටිකක් ඉන්නවා. හ්ම්? ගීයෝ ටිකක් අපි කියමු දැන් කලබල කාර්යය රැකේ ආරක්ෂා කරන ධර්මයේ හැසිරෙන්නේ නැති ගිහියෝ ටිකක් ඉන්නවා. මේ ධර්මයේ හැසිරෙන්නේ නැති ගිහියෝ ටික මැද්දට මේ සිල් සමාදන් වෙන මේ ගුණ පුරන උපාසක අම්ම කෙනෙක් ගිහිල්ලා ඉඳෙව්වොත්. මෙහෙම පිරිස බැලෝ බැල්මට මේ උපාසක අම්ම කැපිලා පේන්නේ නැද්ද? ඊතර මිනිස්සු දඟලනවා, කෑ ගහනවා නිකන් කලබල වෙච්ච ස්වරූපයක්, නිකන් තැටිගත්තු ස්වරූපයක් ඒ මිනිස්සුන්ගේ හරියට තියෙනවා. හැබැයි මේ වණ භාවනා කරන හිත නිවුණු මේ උපාසක අම්මාගේ එතන ටක් ගාලා අපිට වෙනස අඳුර ගන්න පුළුවන්. පුළුවන්නේ. එතකොට අපේ පින්වත්නි මේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මදයෙන්, මාන්නෙන්, කුහකකම් වලින් මේ ඔක්කොගෙම කුණු වෙලා කුණු වෙලා ගඳ ගහන ඕජස් ගලන හිත් ඇති අපි ගාව ඔය සකල විද ක්ලේශයන්ගෙන් අත මිදුණු පරම පරිශුද්ධත්වයටපත් වුණු සමාධියේ අගතැම්පත් වුණු සීලේ අගතැම්පත් වුණු ප්‍රඥාවේ අගතැම්පත් වුණු සකල විද ගුණයන්ගෙන් උපලක්ෂිත වුණු නිවුණු දැමුණු සාන්ත වුණු රහතන් වහන්සේ නමක් වැඩ හිටියොත් පේන්නේ නැද්ද? ගලෝ ගල්මටම උනත් හොයන් තේරෙන්නේ නැද්ද? හ්ම්? තේරෙනවා. එකම ස්වාමීන් වහන්සේ උනත් උන්වහන්සේ රහත් වුණු ගමන්ම උන්වහන්සේගේ අර කෙලෙස් ගඳ නැති වෙලා යනවා. දැන් ගිහි ගඳ යනවා යන්න ඔය පැවිදි වෙනකොට නාවනවනේ මේකක් තියෙනවා එතකොට පැවිද්දගේ උනත් කෙලිස් ගඳ තියෙනවා රහත් වෙනකොට ඒ කෙලිස් ගඳක් නැති වෙලා යනවා කෙලිස් ගඳ නැති වෙනකොට අපේ පින්වත්නි මේ ශරීරය ප්‍රසන්න වෙනවා ලේ ධාතුව ප්‍රසන්න වෙනවා ලේ ධාතුව ප්‍රසන්න වුණාම මූණ පිපුණු නෙළුමක් වාගේ විසිත වෙනවා. අපි එල්ලගෙන ඉන්නේ. එක්ක දුකෙන්, එක්ක තරහෙන්, එක්ක අමනාපයෙන්. එහෙම නැත්නම් මොනවා හරි මානසික වේදනාවකින්, නැත්නම් කායික වේදනාවකින්. දැන් වේදනානුස්මෘතියේ පරතරයට පැමිණිලා නැහැනේ රහතන් වහන්සේ වේදනානුස්මෘතියේ පරතරයටපත් වෙච්ච කෙනෙක්. සතර සතිපට්ඨානය සම්පූර්ණ වඩලා අවසන් කරපු කෙනෙක්. එතකොට දැන් අපිට නම් කායික මොන හරි වේදනාවක් තිබ්බොත් මූණෙ එල්ලගෙන ඉන්නේ මූණෙන් කිව්ව හැකිනේ. රහතන් වහන්සේ නමකගේ මූණ එහෙම නෙවෙයි. උන්වහන්සේගේ මූණ විකසිත වෙලා තියෙන හැම වෙලාවෙම. දුකක් නැහැනේ. සන්ත්‍රාසයක් නැහැනේ. බයක් නැහැනේ. තැති ගැනීමක් නැහැනේ. ඒ හිත නිවිලානේ, තැම්පත් වෙලානේ. පරම ප්‍රීතියෙන්නේ පවතින්නේ. මොකද සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම මේ හිතේ තියෙනවා. දැන් අපේ හිතේ ප්‍රීති සම්බොජ්ජං එහෙම සමහරලාට අහලකටවත් එන්නේ නැහැ නේද? සමහර භාවනා කරන්න ගියත් ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙන්නේ නැහැ අර සතුටෙන් උද්‍යෝගයෙන් විකසිත වේ භාවනාව කරගන්න බෑනේ ටික වෙලාවක් යනකොට පා වෙනවනේ. මූණවල් නිකන් ඇඹරෙනවනේ. හේ යනවනේ. රහතන් වහන්සේගේ එහෙම නැහැ. ඉතින් එතකොට මේ මූණ විකසිත වුණු ලස්සන ඒ රහතන් වහන්සේව පින්වත්නි පේනවා. ඒ කියන්නේ අර පලාකොළ ටිකක් දාලා කැඳක් උයන්න කියලා කියපු උපාසකම්මාගේ අර දර කඩන්න කියපු වෙලාවේ දුව තේරුම් ගත්තානේ ස්වාමීන් වහන්සේට අමුත්තක් වෙලා කියලා. වෙනදා වගේ නෙමෙයි සාහසික S2 මිනි කැට දෙකක් වගේ බබලනවා. ඉස්සර වගේ නෙමෙයි ස්වාමීන් වහන්සේගේ මූණ හරි ලස්සනට බබලනවා. අමුතු විසිතුරක් තියෙනවා මූණේ. නාසිකේ ඉරියව්ත් ඉස්සර වගේ නෙමෙයි වඩිනකොට පා වෙනවා වගේ පුළුන් රොදක් අහසේ. හරි සාන්ත බවක් තියෙනවා. ඉතින් මේ දුව දැක්කා ඒ වෙනස. පාසකම්ම ගෙදර ආපු ගාන්ගේ වෙනස කිව්වා. ඉස්සර වගේ නෙමෙයි මගේ සහෝදරයා මේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ වාගේ වෙනසක් දැක්ක අද පින්න පාත වැඩියාම. එතකොට උපාසකම්ම දැනගත්තා ස්වාමීන් වහන්සේ රහත් වෙලා කියලා. කාර්ය සාදුකාර දිලර ගාතාව දේශනා ආජඤ්‍ය පුරිසෝ කියන ගාතාව. එතකොට රහතන් වහන්සේ නමක් අද මේ වාගේ වත්මන් ලෝකයක හිටියොත් හඳුනගන්න පුළුවන්. පින්වත්නි එදා මම මේ කියන්නේ එදා. එදා රහතන් වහන්සේලාද කෘතඥ ස්වාමින් වහන්සේලාද ධානලාභී ස්වාමින් වහන්සේලාද මාර්ගඵලලාභී ස්වාමින් වහන්සේලාද මේ හැමෝම ඔය වාගේ. උන්වහන්සේලාට මේ ස්ථානවල ප්‍රශ්න තිබ්බේ නැහැ. දායකයන්ගේ ප්‍රශ්න තිබ්බේ නැහැ. ඊළඟට වගකීම් මොකුත් තිබෙත් නැහැ. උන්වහන්සේලා මට තිබු එකම දේ තමයි මේ බුද්ධ ශාසනයේ සසුන් ගුණ පුරණ එක. අද මේ ගමේ මා ටික දවසක් ඉන්නවා ඊළඟ ගමට යනවා. අර චන්ද්‍රෝපම උපමාව. ඒ වාගේ උන්වහන්සේලා ඒ නාලක තුවට කාදී ප්‍රතිපදා අනුගමනය කළා. ඒ උන්වහන්සේලා හැමෝම හැම වෙලාවෙම සතර සතිපට්ඨානෙන් හිටියේ. අහලා තියෙන සමහර සාසලා සිහියෙන් පින්නපාත යනකොට නොසිහියෙන් එක අඩියක් හරි තිබ්බොත් එතන නැවතිලා ආපස්සට වෙලා ආයෙ සිහියෙන් ඒ අඩිය තියලා යනවා. ඉතින් අතක් පයක් ගන්න මේ සතර සතිපට්ඨානේ සම්මන්ජිතේවා ප්‍රසාරිතේවා සම්ප්‍රජානකාරී හෝති කියන සතර සතිපට්ඨානෙන් අත පය ගන්න. දැන් රහතන් වහන්සේලා හිටියත් කෘතඥ සාසනලා හිටියත් ආය හොයනවා බොරු. හැමෝම එක වාගේ. හැමෝම සිහිනුවණි. අන්න ඒ කාලේ තමයි ওই රහතන් වහන්සේලා හොයන්න ටිකක් අමාරු මිනිස්සු අතර. මිනිස්සුත් ඒ වාගේ. මිනිස්සු සතර සතිපට්ඨානේ වඩනවා. යන්නේ එන්නේ ගොවිතැන් කරන්නේ වෙලෙල දාන් කරන්නේ සතර සතිපට්ඨාන සිහිපත් කරමින් භාවනා වඩමින් ධම්මපදේ ගාථා සජ්ජායනා කරමින් ඒ නිසා ඒ කාලේ ගිහියොත් හරි නිවුණු සැනසුණු මිනිස්සු අද වාගේ ගොඩාක් වගකීම් තිබ්බේ නැහැ රාජකාරී තිබ්බේ නැහැ ළමයාට උසස් අධ්‍යාපනයට යවන්නේ කොහොමද කියන ප්‍රශ්න තිබ්බේ නැහැ ළමයි ඉස්කෝලේ යවන්නේ කොහොමද කියන ප්‍රශ්න තිබ්බේ නැහැ හෙට හම්බ කරන්නේ කොහොමද? ගොඩ ගහන්නේ කොහොමද? අර ෆිනෑන්ස් එක මේ ලෝන් එක ගෙවන්නේ කොහොමද? මේ ප්‍රශ්න තිබ්බේ නෑ මිනිස්සුන්ට. මේ මිනිස්සුන්ට තිබ්බේ අර ත්‍රිසංගත සතෙකුට වාගේ ඛණ්ඩ ටිකක් හොයාගන්න එක විතරයි. ඒ හැර දෙයක් තිබ්බේ නෑනේ. ගයක් හදන ප්‍රශ්නේ තිබ්බේ නෑනේ. කැලේට ගියා, දණු ටිකක් කපාගෙන ආවා, හිටෙව්වා, මැටි ගැහුවා, පිදුරු ටිකක් පොල්ලතු ටිකක් වැවුවා, ගියේ හරි. හැමෝම එහෙමයි. අය අලුත් ගෙවල් හදන වෙන ගෙවල් හදන ප්‍රශ්න තිබ්බේ නැහැ. වැසිකිලි ප්‍රශ්න ඕවා තිබ්බේ නැහැ මිනිසුන්ට ඒ කාලේ. ඒ මිනිසුන්ගේ సంతාන අද ස්වාමීන් කැලේක ඉන්න ස්වාමීන් වහන්සේ නමකට වැඩිය නෙවිලා තිබ්බා. අද කැලේ ඉන්න ස්වාමීන් වහන්සේලාට සෑහෙන ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ කාලේ හිටපු මිනිස්සුන්ට එහෙම ප්‍රශ්න තිබ්බේ නැහැ නිසා ඒ సంతාන හරියට නිවෙලා මානසික ආතති කියනවා මොකොත් නැතුව ලස්සනට පිවිතුරුව විසිතුරුව තිබ්බා. ඒ නිසා ඒ ගිහියෝ අතරත් සෝවහන් ගිහියෙක් හිටියොත් සකදාගාමි ගිහියෙක් හිටියොත් හොයන්න බෑ. ඇයි හැමෝගම මූණ විකසිතයි. අස්වැන්න පියදුනා නම් මූණ විකසිතයි. අය මාකට් එකට ගිහිල්ලා එළවලු ගේන්න ඕනේ කියලා ඒ අම්මලාට නෑ. වත්තර ගියා පලාවැල කොළ ටිකක් නෙලාගෙන ආව බතක් මාළුවක් හැදුවා ඔක්කොටම. කොස් ටිකක් දැම්මා ඔක්කොටම. ඉතින් මේ මූණු හරි විකසිතයි. හරි සතුටෙන් ඒවා කළේ. මානසික ආතති ප්‍රශ්න තිබ්බේ නැහැ. ඉතින් මෙන්න මේ හේතුන් නිසා සෝහං උපාසකම්ම කෙනෙකුයි සාමාන්‍ය කෘතඥ උපාසකම්ම කෙනෙකුයි හොයන්න බෑ. හැබැයි අද නම් හොඳට හොයාගන්න පුළුවන්. අද මේ තැටි අරගෙන කලබල වෙලා මේ නොනවතින සටනක් ඔස්සේ රේස් එකක් දුවන මේ මිනිස්සු අතර දුවන එක නතර වුණු රේස් එක අහවර කරපු තරගයේ අහවර කරපු කෙනෙක් හිටියොත් ඒ දුවන මිනිස්සු අතර හොයාගන්න ටිකක් පහසුයි. මම මේ 100%ක්ම කියනවා නෙවෙයි. හැබැයි හොයාගන්න පහසුයි. ඊට අපේ පින්වත් ඒ නිසා මේ රහතන් වහන්සේලා සමහර වෙලාවට තමන් වහන්සේලාගේ ගුණය ප්‍රකට කරනවා සසරින් එතරවන්නට උපකාර වනු පිණිස එවැනි උතුමෙක් මුණ ගැහුණොත් එතකොට එහෙම රහතන් වහන්සේ නමක් මුණ ගැහුවේ නැත්නම් අපට අනාගාමී උතුමෙක් පුළුවන් අනාගාමී උතුම මුණ ගැහුන්නේ නැත්නම් සකදාගාමී උතුමෙක් නැත්නම් සෝවහම්මක ඵල උතුමෙක් එවැනි උතුමෙකුත් නැති වුණොත් ධානලාභී උතුමෙක් ධානලාභී උතුම නම් හොයන්න පුළුවන් ඉතා පහසුවෙන් මොකද ධානලාභී උතුමෝ ධානයෙන් නැගිට්ටත් හැම වෙලාවෙම උන්වහන්සේ උපචාර සමාධියකට ආසන්න සමාධියකින් තමයි ඉන්නේ නිතරම උන්වහන්සේට ධාන ආලෝකයේ තියෙනවා එනිසා ප්‍රතිභාග නිමිත්ත නෙවෙයි ප්‍රතිභාග නිමිත්ත නිසා උපන්න ධානාලෝකයේ තියෙන. මොකද පැයක් විතර ධානයකට සම්වැදිලා ඉන්නවා කියන්නේ නීවරණ සම්පූර්ණයෙන් මේ සංතහණයෙන් විස්කම්බණය කරලා. ඒතර නීවරණයන්ගෙන් තොරව පැයක් විතර හිටියා කියන්නේ උන්වහන්සේගේ సంతානය බොහොම ආලෝකමත් වෙනවා. බොහොම ප්‍රසන්න වෙනවා. ඒ නිසා ධානයකින් නැගිටපු කෙනෙක්ව ඉතා පහසුවෙන් හොයන්න පුළුවන්. උන්වහන්සේ කෙනෙක් ඉතා පහසු නිසා ධානලාභියෝ අභිඥාලාභියෝ පහසුවෙන් හොයන්න පුළුවන්. ඒකට ධානලාභියෙක් මුණ ගැහුනොත් හොඳයි. එහෙම නැති වුනොත් කෘතඥන ත්‍රිපිටක ධර උතුමන් වහන්සේ නමක්. ත්‍රිපිටකය දන්න කෘතඥන උතුමන් වහන්සේ නමක්. හැබැයි මතක තියාගන්න මෙන්න මෙතන ඉඳලා මේ කෘතඥන භූමියේ ඉඳලා අනිවාර්යයෙන්ම ධර්ම දැනුම විතරක්මදී අර කියපු කල්යාණ මිත්‍ර ගුණ ටික උන්වහන්සේ ගාව තියෙන්න ඕනේ කියන්නේ භාවනා වඩලා ඒ ඵල පුරුදු ඇතුවත්ව ඒ ගුණ ටික තියෙන්න ඕනේ. ත්‍රිපිටකදර උතුමෙක් නැති වුණොත් භාවනා ගැන දන්න ද්වේපිටකදර උතුමෙක් නැත්නම් ඒකපිටකදර උතුමෙක් එහෙමත් නැති වුණොත් යම්කිසි සංගියක් දෙකක් ඔය මජ්ක්‍ධිම සංගිය වාගේ අක්hari සංගියක් දෙකක් ඉගෙන ගත්තොත් උතුමන් වහන්සේ නමක් ඕනේ. හැබැයි ඒක ඉගෙනගෙන තියෙන්න ඕනේ කොහොමද? අටුවාවත් එක්ක. පැහැදිලිනේ? අට කතාවත් එක්ක ඉගෙනගෙන තියෙන්න ඕනේ. නැත්තම් පෙළට වැරදි අර්ථ දෙනවා. අත්නෝමති දෙනවා. පෙළට කොහොමද අත්නෝමති දෙන්නේ? පෙළේ තියෙනවානේ එක එක වචන ඔය එක එක වචන එක එක දහම් කාරණා වලට අපට කැමැති අත්නෝමති දෙන්න පුළුවන් එක තෝරනකොට එහෙම බෑ මහා කාශ්‍යපාදී මහරහතන් වහන්සේලා දුන්නු අර්ථය ආචාර්ය પરම්පරාවෙන් ආපු අර්ථය තමයි ඒ පෙරට දෙන්න ඕනේ නිසා අට කතාව ඉගෙන ගන්න ඕනේ දැන් මහා මංගල සූත්‍රය ගත්තාම ත්‍රිපිටකයේ තියෙන මහා මංගල සූත්‍රයේ ගාථා ටිකනේ ගාථා 12නේ එතකොට ওই ගාථා 12 තියෙන වචන වලට අර්ථය දෙන්න පුළුවන් ද ඔයාලා දැන් ওই මහා මංගල සූත්‍ර ධර්ම දේශනාව ඉගෙන ගන්නවනේ අගහරුවාදට සම්බන්ධ වෙනවනේ බලන්නකො ත්‍රිපිටක පොත අරගෙන ඕකේ තියෙන්නේ ওই ගාථා 12 විතරයි වෙන නෑ මොකුත් අර්ථ. එතකොට ඔයාලා ඔය ස්වාමීන් වහන්සේ ඉගෙන ගන්න හැම අර්ථයක්ම ආචාර්යයන් වහන්සේලා කියන්නේ ආචාර්ය කියලා කියන්නේ නිකන් අය නෙවෙයි මගේ ගුරුවරයා ගැන නෙවෙයි මහා කාශ්‍යපාදී මහරහතන් වහන්සේලා ප්‍රකීර්ණක වශයෙන් තවපු අට කතාව තමයි ඒවාට අර්ථ සපයලා තියෙන්නේ. තේරුණා නේද? එහෙම නැති වුණොත් ඒක නැති වුණොත් අසේවනාච බාලාණන් කියනකොට බාලයා කවුද කියලා අපිට තෝරගන්න බෑ. පුළුවන් දාලට. පඬිතයා කියන්නේ කවුද කියලා තෝරගත්ත හැකිද? විහිළුවටවත් බෑ. විහිළුවටවත් බෑ ඔයාලට. සාමාන්‍ය බාලයෝ කියන්නේ ඉගෙනගත්තු නැති මොකවත් දන්නේ නැති ඔය කැලවල් වලට වෙලා බණ භාවනා කරන ඔය ගල්ලෙන් අස්සට වෙලා ඉඳගෙන ඔය බණ භාවනා කරන බවුම් අඩන අය තමයි ඒතර බාලයෝ වෙන්නේ අපිට. හොඳට දැන ඉගෙනගත්තු උපාධි හොඳට තියෙන ලෝක ප්‍රසිද්ධ හොඳ දැනුම් සම්භාර ගොඩක් තියෙන අය තමයි අපට පඬිතුයෝ වෙන්නේ. ඉතින් අපිට වෙන්නේ අර සිල්වන් ගුණවත් උතුමන් වහන්සේලා ඇසුරු නොකර අර වාගේ පඬිතුයෝගේ අසුරු කරන්න. මට වුණත් බරට කියන්න පුළුවන් ඒව. පින්වතුනි, පඬිතයා කියලා පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙයාට. බාලයා කියලා පෙන්වුවේ මෙන්න මේ වාගේ ඔය සීල් රකෙමින් පාත්‍රාවල දන් වලදන ඔය පඩු ගහපු සිවුරු පොරවගෙන ගල්ලෙන් අසර කැලෑවලට වෙලා ඉන්න අය තමයි බාලයෝ කියලා කියන්නේ. ඒ වගේ අය අසුරු කරන්න එපා. ඊළඟට පඬිතුෝ කියලා කියන්නේ හොඳට මේ දැන ඉගෙන ගත්ත හොඳ යුනිවර්සිටි වල කියලා හොඳ උපාධි ගත්ත ඒ වගේ අය තමයි පඬිතුෝ කියන්නේ. අන්න යාලගේ අසුරින් තමයි අපටත් පඬිතුෝ වෙන්න පුළුවන් කියලා මම බණක් කියනවා. සාදුකාර දීලා අහන්න වෙන්නේ නැද්ද? අහන්න වෙනවා ඔයාලට. පිළිගන්නත් වෙනවා ඒක. ඒක එහෙම නෙවෙයි කියලා දැනගන්න ඔයාලට මහා කාශ්‍යපාදී මහරහතන් වහන්සේලා අරගෙන ආපු අට කතාව නැත්තම් ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න විදියකුත් නැහැ. ඒ නිසා තමයි මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ අට කතාව සමගම එක පිටකයක් හරි නැත්නම් සංගියක් හරි අනු මජ්ක්‍ධිම නිකාය හරි අට කතාව සමගම ඉගෙන ගත්තොත් කෙනෙකුගෙන්ම තමයි ගිහිල්ලා කමටහන ගන්න ඕනේ. ඉතින් මේ කමටහන ගන්නකොටත් ඇයි එහෙම කිව්වේ? අටුවාව සමග සංගියක් දරන ලජ්ජියෙකුගෙන් ගන්න ඕනේ. ලජ්ජියා කියලා කියන්නේ කවුද? ලැජ්ජා කියලා කියන්නේ. ලැජ්ජා කියලා කියන්නේ තන්ති දරවෝ. ඔන්න තියෙනවා ලැජ්ජා කවුද කියලා. තන්ති දරවෝ. තන්ති කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂාවේ විතර තමයි තන්ති කියලා කියන්නේ. එතකොට තන්ති භාෂා කියලා කියන්නේ pāli භාෂාවට කියන සමාන වචනයක් නේ. එතකොට තන්ති කියලා කියන්නේ බුද්ධ භාෂිතේ දරවෝ. බුද්ධ වංශ ආරක්ෂක වූ බුදුරජාණන් වහන්සේගේ වංශය බුද්ධ වංශය ආරක්ෂා කරන්නා වූ ආචාර්ය ප්‍රවේණිය පාලනය කරන්නා වූ ආචාර්ය ප්‍රවේණිය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ පටන් පරම්පරාවෙන් පරම්පරාවට ආපෝ මේ ආචාර්ය සම්ප්‍රදාය මේ තේරවාදී සම්ප්‍රදාය අද හැටියට ගත්තොත් තේරවාදී සම්ප්‍රදාය පාලනය කරන්නා වූ ආරක්ෂා කරන්නා වූ ඒ සම්ප්‍රදාය තුළ පිහිටියා වූ ආචාර්ය තෙමේ ආචාර්යෙහින් අත්නෝමතිය වර්ණනා කරන්නේ නැහැ. අන්න එවැනි කෙනා කවදාවත් Tamanට හිතෙන හිතෙනවා කියන්නේ නැහැ. දැන් බලන්නකො ඔන්න ඔය ಗುಣ ටික නැති හින්දා අද කාලේ හතු විපෙන්නා වාගේ රහතන් වහන්සේලායි මාර්ගඵලලාභියෝයි පිපිලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර විකෘති කරනවද කියලා. තම තමන්ගේ අත්නෝමති ලෝකයට ප්‍රකාශ කරලා. ඒ මොකද ඒ ඇත්තෝ ලැජ්ජියෝ නෙවෙයි. අලජ්ජී. අලජ්ජි වෙන්නේ මොකද බුදුරජාණන් වහන්සේගේ ආචාර්ය ප්‍රවේණිය පාලනය කරන ආරක්ෂා කරන අය නෙවෙයි. එයාලා යාලට අවබෝධ වෙච්ච විදිහට, යාලට දැනෙච්ච විදිහට, යාලට හරි කියලා හිතන විදිහට තමයි තථාගතයන් වහන්සේගේ ධර්මයට අර්ථ විවරණ දෙන්නේ. එවැනි අයගෙන් කමට හංගන්න එපා කියන එක තමයි මේ කියලා තියෙන්නේ. මොකද මේ අය ආචාර්ය මතයේ පිහිටලා තථාගතයන් වහන්සේගේ බුද්ධ අධ්‍යාසයේ පිහිටලා නෙවෙයි යෝගාවචරයට කමටහන් කියලා දෙන්නේ තමන්ගේ අවබෝධය ගැන විශ්වාස කරලා තමන්ගේ අධ්‍යාසයේ පිළිතලා. ඒක හරියන්නේ නැහැ මේ බුදුසසුන මා ආශ්චර්ය එකක්. රහත් උනත් තමන්ගේ අවබෝධය හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි අපි ශාක්‍යයට ගන්න ඕනේ හැම වෙලාවෙම. තේරුණා නේද? එතකොට තමන්ගේ අවබෝධයත් හරිද නැද්ද කියලා දැනගන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අදහසත් එක්ක තමයි හැම වෙලාවෙම සසඳන්න ඕනේ. හැම වෙලාවෙම මේ ධර්මයේ තියෙනවා වචනයක් ජින වචන යුත්තන්හි කියලා. ඒක හැම තැනටම සාධාරණ එකක්. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ හැම වචනයකටම මේ ශාසනය ඇතුලේ තියෙන සීලය වේවා, සමාධිය වේවා, ප්‍රඥාව වේවා, දානය වේවා, භාවනා වේවා ඕනම එකට ජින වචන යුත්තන්හි කියන වචනයක් තියෙනවා. හැම එකටම මේක දාන්න ඕනේ. මොකක් මේ සූත්‍රේ ජින වචනය උත්සාහය කියන්නේ. ජින වචනයට අනුරූපී විය යුතුයි කියන එක. මේ ශාසනය ඇතුළේ තියෙන හැම එකක්ම ජින වචනය ඇතුළේ තියෙන්න ඕනේ. ජින වචනයට ගැළපෙන්න ඕනේ. ජින වචන යුත්තංහි කියන්නේ ජින වචනයට අනුරූපී වෙන්න ඕනේ. ඒක තුල තියෙන්න ඕනේ. ඒකට ගැළපෙන්න ඕනේ. එහෙම තමයි බුද්ධ ශාසනයට අයිති කාරණයක් වෙන්නේ. නිසා ඔන්න ඔය අත්නෝ මතිය පිහිටලා තමන්ගේ අවබෝධය තුළ පිහිටලා නැත්නම් තමන්ගේ මති මතාන්තරවල පිහිටලා තමන්ට තේරුණු විදිහට තථාගතයන් වහන්සේගේ භාවනා කියලා දෙන කෙනෙක් කමට හංගන්න සුදුසු නෑ කියන එක තමයි මෙතනදී මේ විස්තර කළේ. කොහොම කෙනෙක් වෙන්න ඕනද යා? ආචාර්යයන් වහන්සේ මොන වගේ වෙන්න ඕනද? තන්තිදර වෙන්න ඕනේ. තන්තිදර වෙන්න ඕනේ. ඒ වගේම බුද්ධ වංශය ආරක්ෂා කරන කෙනෙක් වෙන්න ඕනේ. ආචාර්ය ප්‍රවේණිය පාලනය කරන කෙනෙක් වෙන්න පාලනය කරනවා කියන්නේ ඒ ආචාර ප්‍රවේණිය ආරක්ෂා කරන කෙනෙක් වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි අත්තනෝ මතෙහි නොපිහිටපු ආචාර මතෙහි පිහිටලා කමටහන් දෙන ලජ්ජියෙක් වෙන්න ඕනේ. හොඳයි ඉතින්. එහෙමනම් අද අපි කරුණු ගොඩක් දැනගත්තා. මේ දැනගත්තු කරුණු වල වටිනා කරුණු ටිකක් මේ දැනගත්ත ජීවිතේට මේ දැනගත්තු කරුණු වල මොනවා හරි අහන්න දෙයක් තියෙනවද? හ්ම්. ආ ඔව් උපකාජීවකයා. හ්ම්. ජින කියන්නේ බුදුරජාණන් වහන්සේ. ජින කියන්නේ දිනුවා කියන එකනේ. උන්වහන්සේ තුන් භවයේ දිනුවා මුළු සසරම දිනුවා. උන්වහන්සේගේ දිනීම අප්‍රමාණයිනේ. මර සටනක් දිනුවා. ඒ නිසා උන්වහන්සේ ජින කියලා කියනවා. ජිනාති කියන ජින ධාතුවෙන් තමයි හැදෙලා තියෙන්නේ. ජින කියන එක. ජිනාති කියලා කියන්නේ දිනනවා කියන එක. මොනවා හරි තියෙනවද දැනගන්න ඔය කියපු කාරණා සම්බන්ධ. පත්‍රිකාවේ නැති කාරණා ගොඩාක් මම කියලා දුන්නා. මේ මේ දේවල් මේ මේ දේවල් හදවතට සමීප වෙනකොට මේ හැම එකෙක්ම පෙරලා තමන්ගේ సంతානයේ යම් හැඟීමක් පෝෂණය වෙනවා හැම වෙලාවෙම. දන්නවද? අන්නේ හැඟීම වටින්නේ. මේ මේ දහම් කාරණා ටික දන්නවද කියන එක නෙවෙයි වටින්නේ. මේ තථාගතයන් වහන්සේගේ මේ ධර්මය අහනකොට සමහත්ය අපේ సంతානයේ මේ හැඟීමක් පෝෂණය වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ නමකගේ ಗುಣ ඉගෙන ගන්නවා කියලා හිතන්නකො. ಗುಣ ඉගෙන ගන්නකොට ඒ ස්වාමීන් වහන්සේ ගැන දැනගන්නකොට ඒ දැනගත්තු කරුණු එකක් එකක් ගානේ අපට මතක නැහැනේ. හැබැයි කරුණු ටික සේරම දැනගෙන දැනගෙන කාලයක් යනකොට උන්වහන්සේ ගැන ප්‍රසාදයක්, ශ්‍රද්ධාවක්, ගෞරවණීය බවක් හිතේ ඉබේම ඇති වෙනවානේ. අන්නේ ඇතිවීමේ හැඟීමයි වටින්නේ. ධර්මකාරණා ගොඩක් දන්නවද කියන එක නෙවෙයි වටින්නේ. ඒ තුලින් సంతානීය මොන විදිහට වැඩුණද කියන කාරණේයි වටින්නේ. එනිසා මේ කරුණාකාරණා දැන ගැනීම තුළ ඔබේ సంతානය තුළට යම්කිසි හැඟීමක් යම්කිසි වැලීමක් සිද්ධ වෙන්න ඕනේ. අන්න ඒකයි වටින්නේ. දැන් සමහරලාට ඉස්සර ලෝකයේත් එක්ක ගැටුණු තැනක දැන් නොගැටී ඉන්න පුළුවන් වෙන හැඟීමක් හදවතේ ඇතිලා තියෙන්න ඕනේ. මම මේ කියපු දහම් කාරණා ටික නෙවෙයි වටින්නේ. ඒ ටිකෙන් ගත්තු අර්ථය කියන්නේ ඒකයි. ධර්මීය කාරණාව නෙවෙයි අර්ථයයි ගන්න ඕනේ අපි. ධර්ම කාරණා ගොඩාක් තියෙනවා. ඒ ධර්ම කාරණා වලින් බුදුරජාණන් වහන්සේ අපිට දෙන්න හදපු සාරයක් තියෙනවා. අර්ථයක් තියෙනවා. ඒ අර්ථ කුසල වෙන්න ඕනේ. අද කාලේ මිනිස්සුන්ට නිවන් දකින්න බැරි අර්ථ කුසල නැති හින්දා. සමහරට ඔක බණටත් අහලා ඇතිද අපේ පින්වත්. නිවන් දකින්න බැරි හේතුවක් අද කාලේ. අර්ථ කුසල නැහැ. පුංචි එක ගාථා පදයක් දේශනා කළත් ඒකේ අර්ථය පෙරලා ගන්න දක්ෂ නැහැ අපේ මිනිස්සු අද. අන්නේ අර්ථ කුසල නැති නිසා අද මේ ධර්මය අහලා ගොඩක් අය මාර්ගඵල ලබන්නේ නැහැ. එයාලා ධර්මයේ ගොඩක් අහනවා, ධර්ම දැනුම හැදෙනවා. හැබැයි ඒ ධර්මයේ අර්ථ කුසල නැහැ. අර්ථය එකක්, ධර්මය එකක්. අර්ථය හරියට මේ වට අත්වා වගේ. ධර්මය හරියට මේ වටාත්ත ජීවිතයට දැකලා ඇති මිනිස්සෙකුට මේ වටාත්ත ගැන දේශනා කරපු කියපු විස්තරය වගේ. වචන ගොඩාක් තියෙන, කරුණු ගොඩාක් තියෙන, ලස්සනට පෙළ ගහනපු කරුණු ගොඩාක්. අපි වෙනතොට සමහරවිට පැයට දෙකක දේශනයක් කරන්න පුළුවන් මේ වටාත්ත ගැන. ඒ කියන්නේ ජීවිතයට වටාත්තක් දැකලා ඇති මිනිස්සෙකුට. මෙන්න මේ වාගේ ලී වලින් මේක හදන්නේ ගන්න ලීය මේ වාගේ. එකට කැටයන් කරන දැන් අපි මේක දැක්කහම මැෂින් එක දාලා කැටයන් කරලා තියෙනවා කියලා දැන් අපි දන්න හින්දානේ. දන්නේ නැති කෙනෙක් උනත් ඒ කියන්නේ ගහක තියෙන ලීයක් ඉඳන් එයා දැකලා තියෙන මේ ලී අරගෙන මෙන්න මේ වගේ මැෂින් જાතියක් තියෙනවා. ඒකේ මේ වගේ තල තියෙනවා. ඒකට දාපුවාම මෙහෙම කැරකෙනකොට ඒ තලෙන් මෙහෙම ගෙවිලා මේ විදිහේ කැටයන් හැදෙනවා. මේ ඔක්කොම කියලා දෙන්න බෑ. නැත්තම් දන්නේ නැහැ මේක කොහොමද හැදුනේ කියලා. එතකොට මේ හැමදේම කියලා දීලා මේක රූ සටහන් විස්තර කරන්න ඕනේ. මේක ඇපල් ගෙඩියක් දෙකට බෑවක් කපවහම මේක පිටපැත්ත පේනවා වගේ. එතකොට එයා හිතනවා පිටිපස්සත් එහෙනම් ඇපල් ගෙඩිය වගේ ලොකුවට ඇති කියලා. නෑ එහෙම නෑ කියලා ඒකට තවත් උදාහරණ උපහැරන පෙන්නලා මිට ගැන විස්තරයක් ලොක කරන්න ඕනේ. ඊළඟට මේ වටාත් හදලා තියෙන මේ හැඩසටහන ගැන විස්තරයක් කරන්න ඕනේ. ඊළඟට මේ වටේ තියෙනවා පිළිබඳ විස්තර කරන්න ඕනේ. ඊළඟට මේකට හදන්න ගන්න ගහ පිළිබඳව මේ ගහ ගහෙන් ඒ කොලේ අරගෙන මේක තම්බලා පදම් කරලා ඒ හදා ගන්න ක්‍රමේ නැත්නම් හිතනවානේ අමු කොලයක් එහෙනම් මේකට තියලා ගහලා ඇති කියලා. අමු කොලේ කොළු සංඥාවක් එනවා. ඒක නැති කරන්න මේ කොලේ අරගෙන මෙහෙම තම්බලා පදම් කරලා මේ විදිහට සකස් කරනවා කියලා කියලා දෙන්න ඕනේ. දැන් මේ වටාත්ත ගැන ලස්සන පොතක් ලියවෙන්නේ නැද්ද? එතකොට මිට සම්බන්ධව, මිට හදන මැෂින් සම්බන්ධව, ඊළඟට මේ ගස් සම්බන්ධව, ඒ කොලේ පදම් කිරීමේ ශිල්පය සම්බන්ධව, ඊළඟට මේ නූල් වියන එක සම්බන්ධව ඒ නූල් කොහෙන්ද නූල් කටින එක සම්බන්ධව එකකට එකක් ඇදිලා එනවනේ එක ධර්මකාරණයක් විස්තර කරන්න ගියාම ඊට සම්බන්ධ බොහෝ ධර්මකාරණා යනවා විස්තර වෙවි. ඒ වගේ දැන් නූල් නූල් කියන්නේ මොනවද? නූල් කියන්නේ මේ වගේ ගපුලුම් අරගෙන පුලුම් වලින් මේ විදිහේ යන්ත්‍රයක වියන එකක්. කියලා ඒ සම්බන්ධ වෙනම අටුවාවක් ලියන්න ඕනේ ඒකට. නූල විස්තර කරන්න. ඉතින් ඉරට්ට විස්තර කරන්න වෙනම අටුවාවක් ලියන්න ඕනේ. ඊළඟට මේකට වටේට මේවා විහිදෙන්න නැතු වෙන දාන රෙදි කෑල්ල හරි ප්ලාස්ටික් එස්රේ කාඩ් එක හරි පිළිබඳ වෙනම විස්තරයක් ලියන්න ඕනේ. මේවා ධර්මය. එතකොට ඔය ඔක්කොම අහලා ඔළුවට දාගන්නේ එක අර්ථයක්. මේ මේ පේන එක වටාත්. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහොමලදී මේ වටාත්ත දැක්කා. අපි අපි ජීවිතේට දැකලා අහලා නැති වටාත්තක්. උන්වහන්සේට මේ වටාත්ත පිළිබඳ අර්ථය ඔළුවට දාන්න අපට විස්තර විවරණ නැතුව බොහෝ ධර්මීය දේශනා කරන්න උනා බොහෝ ධර්මීය. රාගය ගැන, ලෝභය ගැන කියන වචන දහස් ගණනක් උන්වහන්සේට දේශනා කරන්න උනා. පැහැදිලිද? ඒ නිසා අපි ධර්මීය ගන්න දක්ෂ වුණාට අපි මහත්ය, ඒ ධර්මයේ තුලින් දේශනා කරන මේ අර්ථය අරගන්න දක්ෂ නැහැ. ඒකයි අපිට අර්ථ කුසල නැහැ කියලා කියන්නේ. දැන් ওই වටාත්ත ගැන ওই කියන දේශනේ පොතක පතක ලියාගෙන ආය දේශනා පිට දේශනා පවත්වන්න පුළුවන්. චන්දියා වගේ ගිහිල්ලා තව බොහෝ පිරිසකට වටාත්ත ගැන විස්තර කරන්න පුළුවන්. හැබැයි සමහරට තමන්ගේ හිතේ තාම ඔළුවේ නැහැ මොකද්ද වටාත්ත කියන එක දැන්පත්. ඒ කියන්නේ ධර්මයේ දැනගත්තට අර්ථය අරගෙන නැහැ අර්ථය අවබෝධ වෙලා නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ ධර්මයට මුල් තැන දෙන්න ඕනේ අර්ථයටයි මුල් තැන දෙන්න ඕනේ. හොඳයි ඉතින් එහෙමනම් අද දවසේ අපේ සත්පුරුෂ මව්වරු පියවරු දූ දරුවෝ හැමදෙනාම අප්‍රමාණ සැනසෙල්ලක් චිත්ත සංතාන තුළ ඇති කරගෙන අද මේ සමත විපස්සනා භාවනා සම්බන්ධව කෙරෙන මේ වටිනා දහම් කතාවට සහ සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිත ගමනට වටිනා දහම් කරුණු කාරණා රාශියක් එකතු කරගත්තා. ඒ දහම් කාරණා රාශිය තුලින් තමන්ගේ ජීවිතයට යම් අර්ථ සිද්ධියකුත් ඒකාන්තයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. ඉතින් එහෙම අර්ථ සිද්ධියකුත් ජීවිතයට එකතු කරගත්තා. මේ හැම කුසලයක්ම ඒකාන්තයෙන් අපි හැමදෙනාටම මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළ සමත විපස්සනා භාවනා හොඳට මුදුන්පත් කරගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවුණු සැනසුණු සාන්තමා මහ නිර්වාණ ධාතුවම සුවසේ අවබෝධ කරගන්නට පාරමී ධර්මයක් බවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද අපි මේ සිදු කරගත් තුන් කුසලය අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු සාමින් වහන්සේටත් අනුමෝදන් වේවා. ලොකු සාමින් වහන්සේටත් නිදුක්ඛ නිරෝගීවම සසුන් ගුණ පිළිවෙත් පුරා නිවන් පුර වඩින්නට මේ පිම්බීමේ සිදුවෙන මේ හැම කුසලයක්ම ස්වාමින් වහන්සේගේ පාරමී ගඟට එකතු වේවා කියලා පිපින්දෙමු. ඒ වගේම අපේ පින්වත්තුන්ට ආරතේන් ධර්මයෙන් අනුශාසනා කරමින් පිම්බිමේ වැඩ ඉන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයටත් නිදුකින්ම සසුන් ගුණ පුරා නිවන් පුර වඩින්නට අපි මේ ඇති කරගත්තු ධර්ම ශ්‍රවණමය ධර්ම ඥානමය මහා ප්‍රඥා පාරමිතාව උපකාර වේවා කියලා අපි පින් දෙමු. ඒ වගේම අපේ හැදු වැඩෝ මව්පියවරු සහෝදර සහෝදරියෝ නෑදෑ හිතවතුන් ගෙවල් දොරවල් වල ඉන්න පවුලේ සමාජිකයෝ මේ හැමෝටමත් මේ දහම් සැනසෙල්ල ලැබේවා ඒ හැමෝටමත් මේ කුසල් ජීවිතවලට එකතු වේවා මේ සම්බුද්ධ ශාසනයේ හැමෝටම සැනසෙන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු මේ වගේම අපේ පින්වත් සුනිල් චන්ද්‍ර කුමාර මහත්මයා ප්‍රධාන කරගෙන අපේ මේ දායක මණ්ඩලයේ සත්පුරුෂ මව්පියවරු දෝ දරුවෝ ඔබ අපි හැම දෙනාටමත් ඒ වගේම මේ පින්බිමේ චිරපැවැත්ම උදෙසා නිරතුරු ආරාම පූජා දිනන් අයුරෙන් උදා උපකාර කරන අපේ සත්පුරුෂ මණ්ඩලයේ හැමෝටම මේ බුදු පෙරහැර නම් අත නොහැරේවා මේ බුදු පෙරහැරේම නිවන දක්වා යා ගන්නට මේ කුසල් උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරමු පින්නෙමු ඒ වගේම අපේ මේ උතුම් භාවනා මධ්‍යස්ථානයක් চিරාත් කාලයක් මේ වාගේ බොහෝ දෙනෙකුට අද අපි මේ ධම් සැනසෙල්ල ලබනවා වාගේ අනාගතයේත් මේ දේශයේ තව බොහෝ දෙනෙකුට කල්යාණ මිත්‍ර උතුමන්ගේ අසුර භජනය ලැබමින් බොහෝ ධම් සැනසෙල්ල ලබන්නට පුණ්‍ය නිකේතනයක්ව চিරාත් කාලයක් වැඳ බේවා බබලාවා කියලත් අපි මේ පිං හිතෙන් මෛත්‍රී කරමු දැන් අපේ පින්වත්නි අහස පුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයට අප නමින් මිය පරලව ගිය අපේ ඥාතීන්ට ලෝවැසි ජනතාවට විශේෂයෙන්ම මෛත්‍රී මහබෝසතාණන් වහන්සේට සංඝේව මහරජුරවන්ට එවැගේම යම රජුරවන්ට මේ ආදී වශයෙන් දිව්‍ය රාජ මණ්ඩලයට බ්‍රහ්ම රාජ මණ්ඩලයට මේ හැමදිනාටම මේ උතුම් පින් අයිති වේවා ඒ හැමෝටමත් මේ ශාසන සැනසෙල්ල දායාද වේවා මේ සසුන් ගබරේ ඒ හැමෝටම සැනසෙන්න නිවෙන්න මේ කුසල් උපකාර වේවා කියලා අපි මෛත්‍රී කරමු. දැන් අපේ පින්වත් හැමෝටම මේ ලෞතර බුදු පෙරහැර මේ පාරමී පෙරහැර මේ කල්යාණ මිත්‍ර පෙරහැර අතනු හැර අමා මහ නිර්වාණ ධාතුවටම සුවසේ සුඛ ප්‍රතිපදාවකින් නොවැරදී ය아가න්නට ලැබේවා ලැබේවා කියන මෙසිතෙන් මහා සගරවණ වෙනුවෙන් ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු සුපත් සුපත්